ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් නයි නම් සිරින් දන ධර්ම සූත්‍ර ධර්ම දේශනාක සූදානම් සාදුකාරය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 පීති පටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති සුඛ පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති සුඛ පටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති චිත්ත සංඛාර පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති චිත්ත සංඛාර පටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති අස්සම් භයං චිත්ත සංඛාරං අස්ස සිස්සාමි තිසික්ඛති අස්සම් භයං චිත්ත සංඛාරං අස්ස සිස්සාමි තිසික්ඛති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද ආනාපාන සතිය කියන මූලික මාතෘකාවේ මූලික සූත්‍රය අනුවම පවත්වාගෙන යන ලබන මේ ධර්ම දේශනා පිළිවෙලේ තුන්වෙනි අංකය තුන්වෙනි දේශනාව සඳහායි මේ ප්‍රවිෂ්ටි ලබාගත්තේ ආරම්භය ලබාගත්තේ. පළවෙනි දවසේ අපි ආනාපානය පිළිබඳ හඳුන්වා දීමක් ඉදිරිපත් කරගෙන දෙවෙනි දවසේ වශයෙන් ඊයේ ආනාපානයේදී කායානුපස්සනා කොටසට අයිති චතුස්කය ඊවර හතර ඉදිරිපත් කරගත්තා. අද ඉදිරිපත් වෙච්ච මේ පීටි පරිසංවේදී කියන තැන පටන් පස්සම් භයං චිත්ත සංඛාරම් කියන කොටස නැත්නම් මේ චතුස්කය හතර සඳහන් වෙන්නේ වේදනානුපස්සනාව වශයෙන්. මේ ආනාපානය තුලින්ම එක එක අනුපස්සනාවක් වැඩෙන හැටි මේ සූත්‍රයේ විකාශනය වෙන්නේ. චතුස්ක හතරක් තියෙනවා. පළවෙනි චතුස්කේ කායනුපස්සනාව, දෙවෙනි චතුස්කේ වේදනානුපස්සනාව තුන්වෙනි චතුස්කයේ චිත්තානුපස්සනාව හතරවෙනි චතුස්කයේ ධම්මානුපස්සනාව වශයෙන් තමයි මේක සඳහන් වෙලා තියෙන්නේ. ඒ සතර සතිපට්ඨානයේ සතර සමාන්තරව ගමන් කරනකොට සතිපට්ඨාන සූත්‍රයේ මේකේ යති වෙනස තමයි සතිපට්ඨාන සූත්‍රයේ විවිධ අරමුණු 21ක් විතර වගේ මාරු කරමින් මාරු කරමින් තමයි ඒ අනුපස්සන සිද්ධ වෙන්නේ මේකේ එකම ආනාපාන සතිය තුලින් ඒ සියලුම කර්මස්ථාන වලින් කෙරෙන තෝන කාරණාව සිද්ධ වෙන හැටි අපූර්වට විස්තර වෙනවා. ඉතින් අපි ඊයේ ඒ දේශනාවේ හැමාරේ කායानुපස්සන කොටසේ හැමාරේ මතු කරගත්තේ පස්සම්බයං කාය සංඛාරං අසසිස්සාමිති සික්ඛති කියන කාය පස්සම්බයං කාය සංඛාරං පස්සසිස්සාමිති සික්ඛති ආන්නේ පියවරයි. මේකෙදී හම්බ වෙන මේ කාය සංස්කාරات අද මේ වේදනාන පස්සනාව වශයෙන් ගත්ත චතුස්කී අවසාන හම්බ වෙන චිත්ත සංස්කාර දෙක බොහොම වෙන සූත්‍ර කොටස් වල සාක්ෂි සාධක සූත්‍ර ගත්තාම බොහොම වෙනත් පැත්තක් අපට ආනාපාන සතියටත් සතර සතිපට්ඨානටත් එකතු කරන නිසා වෙනත් එළියක් වෙනත් විග්‍රහයක් ඉදිරිපත් කරගත්තයි. චුල්ල වේදාල සූත්‍රයේදී ධම්මදින්න මහ රහත්මේනියත් විසාක උපාසකතුමත් අතර ඇති වෙන සාකච්ඡාව බොහොම විවිධ දේවල් වලට හරි මේ ඒක සඳහන් කරන්නේ <coughs> ව්‍යාකරණ වශයෙන් ව්‍යාකරණ සූත්‍ර වශයෙන් ඒකදී විසාකතුමා අහනවා ආදී ආවෙනි කාය සංස්කාර කියලා කියන්නේ මොකක්ද ඒකෙදි අදහස් කරන්නේ කයක් පවතිනවා නම් නැත්නම් සවිඥානික කයක් පවතිනකොට නැත්තුවම බැරි අත්‍යන්ත ලක්ෂණය. නැත්නම් අඩුම ප්‍රමාණය. කය නඩත්තු වීම සඳහා අවශ්‍ය අඩුම ක්‍රියාකාරකම. ඒකේ මේ කටුකුරුන්දේ මේ ස්වාමීන් වහන්සේක විස්තර කරන කිව්වේ සංඛාර කියන තැන මේ කාර කියන පදේ තියෙන ඡාර කියන අදහස. යමක මණ්ඩි කාඩිය මේක ඒක නියෝජනය කරන පුංචිම කොටස ගත්තොත් මොකද්ද කියලා. ඒකදී ධම්මදින රහත් මේ ඉන්නාසි මතක් කරන්නේ කාය සංස්කාර කියන්නේ ආශ්‍රද ප්‍රසාර. කාය පවතිනකොට ක්‍රියාකාරකම් අඩු කරන අඩු කරන අඩු කරන අඩු කරන ගියොත් අවසානයේ ඉතුරු වෙන්නේ ආශ්‍රද ප්‍රසාර දෙක විතරයි. ඒක තමයි කාය නියෝජනය කරන කායක පණ තියෙන බව නියෝජනය කරන අඩුම ලක්ෂණය. ඉතින් ඒක නිසා අපි කාය කායන පස්සන කොටසේදී ආනාපානය කරගෙන කරගෙන යනකොට අවසානයේ මොකද වෙන්නේ? කාය සංස්කාර පස්සම්බනේ කරනවා. කාය සංස්කාර සංසිඳුව. ඒ කියන්නේ ආස්වාස් ප්‍රස්වාස් දෙක සංසිඳුව. එතකොට ඒ ආස්වාස් ප්‍රස්වාස් සංසිඳ වීමත් එක්කම සමාන්තරව කයේ සංසිඳීමක් සිදු වෙනවා. ඒක නිසා ආස්වාස් ප්‍රස්වාස කයේ සංසිඳීම සහ සම්මත කය සංසිද්ධීම් කියන මේ දෙක එකම බවටපත් වෙනවා. මේ විදිහට කය සංසිඳවාංග සංසිඳවාංග යනකොට යෝගාවචරාගේ හිත නැත්නම් මෙනෙහි කරන හිත භාවනා හිත ඒ තරම්ම පුහුණු නැති නිසා සියුම් කරගන්න නැති නිසා පදම් කරගන්න නැති නිසා බොහෝ විට කියවන්නේ මේක ආස්වාස් ප්‍රස්වාස දෙකේ නැති වියාමක් කියලා. සිදු වෙන්නේ නම් සංසිඳීම. නමුත් ඇති වෙන මේ අඳුනා ගැනීමේදී ඇති අපහසුතාවය නිසා ආස්වාද ප්‍රසආ සංසිඳනවා කියලා කියනවා. නැත්නම් නොදී යනවා කියලා. ඉතින් ඒකට ප්‍රධාන හේතුව වෙන්නේ මේ ආස්වාසය කියලා අපි ගන්න මේ කෘත්‍යය හොඳට විස්තර සහිතව බලනකොට ඒක ඇතුලේ ආස්වාස රාශි රාශි තියෙන බව නැත්නම් රාශි සංඥා වෙන්න පටන් ගන්නවා. ඉස්සර අපි දැනගත්තේ ආස්වාදය කියන්නේ එක වැඩක් කියලා. නමුත් ඒක හොඳට විස්තරසල බලන්න යනකොට විශේෂයෙන්ම අපි සබ්බ කාය පරිසංවේදී කියන අවස්ථාවේදී ආස්වාසිය ඇතුළත අඩු ගානේ මුල මැද අග කියලා තුනක් හෝ ඒ වගේම ඒ එක එකක් එක එකක් තව තව වෙන් කර කර වෙන් කර කර බලන්න පුළුවන් ගතියක් එනවා. මෙන්න මේ ආස්වාසය කියන එක මේ විභජ්‍ය වාදය කියන කපලා කොටලා කඩලා බලන ක්‍රමයට එන්න ඒ ලොකු එක පුංචි පුංචි කොටස් වලට වෙන් වෙන්න වෙන් වෙන්න වෙන් වෙන්න ඒ මුලට වැඩිය මැද මැදට වැඩිය අග වශයෙන් අල්ලගන්න පුළුවන් කියලා හිතුණට ඊටාම පුංචි කොටසට කඩනකොට සෑම කොටසක්ම මුල ගත්ත ආස්වාසේ මුලදී අධ්‍යක්ෂකු පුංචි ආස්වාසය තුළින් පුංචි ආස්වාසයකුත් ප්‍රස්මය මැද කොටසේ තියෙන පුංචි ආස්වාසයකුත් අග කොටසේ තියෙන පුංචි ආස්වාසය ගත්තාම අර වෙනස නැතු වෙනවා. තාම පුංචි කොටසට කඩාන කඩාන යනකොට ඒකේ රස වෙනස් කරන්න තියලා සියල්ලම සම තත්යකටපත් වෙන්න පටන් ගන්නවා. මේක වඩාත්ම කැපී පේන්නේ ආස්වාසයේ මුලැමැදාග තියෙන සමානතාවයට වඩා ආස්වාසය සහ ප්‍රස්වාසය අතර තියෙන වෙනස්කමත් නැති අඩු තත්යකටපත් වෙනවා. ඒ නිසා ඒක විද්‍යානුකූලව හරි නැත්නම් භෞතිකව හරි පෙන්ලා දෙන්න පුළුවන් දෙයක් තමයි දේවල් වල ඝන සංඥාව රාශි වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න ඒක එකින් එක වෙන් වෙන ගති වැඩි වැඩියෙන් එන්න ගත්තට පුංචි කරන්න කරන්න කරන්න ඒ අතර තියෙන සමතාවය පේන්න පටන් ගන්නවා. තාම පුංචි කොටසට යනකොට දෙකක් අතර වෙනසක් නැති මට්ටමට යනවා. ඒක නිසා රණ්ඩුව, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, මානය, ආරාතිරම, මැනීම් වගේ මේ අකුලස අකුසල ධර්ම පහළ වෙන්නේ කුලිය පිටින්ම, gediya පිටින්ම ඒකකයක් විදිහට ඝණයක් ගත්තා. මේ ඝනේ පුංචි පුංචි පුංචි පුංචි කොටසට පුළුවන් තරම් කඩන්න කඩන්න කඩන්න මේ පුංචි කොටස් දෙකක් අතර වෙනසක් නැත්තම් කොයි එකත් එකයි. අපිට මේක ඕනේ මේක එපයි කියන දෙයක් නැති මට්ටමටපත් වෙනවා. ආස්වාද ප්‍රසාර දෙක අතර මෙන්න මේ විදිහට ඉතාම පුංචි කොටස් දක්වන්න පුළුවන් තරමට මේ වෙනස විස්තර සහිතව බලනකොට දෙක අතර වෙනස නැති වෙන නිසා රස නැති වෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තාම අපි ටෙලිවිෂන් තිරයක් බලාන ඉන්නකොට ඒකේ හරියට ફોකස් වෙලා නැතිනම් නිකන් තිත් ටිකක් විතරයි නමුත් ඒක හරියට ફોකස් වෙච්චාම මේ ස්ත්‍රියාවක් මේ පුරුෂයෙක් මේ පුටුවක් මේ මලක් මේ මේ ගහක් කියලා. ඒකේ අර පුංචි ටිකම ගොනුවක් වශයෙන් ඝණයක් වශයෙන් ආවම ස්ත්‍රී සංඥා පුරුෂ සංඥාව පණ ඇති පණ නැති කියන සංඥාවල් එනකොට ඒ ජවනිකාවේ සෝකාන්ත ගතියක් හෝ දුක්ඛාන්ත ගතියක් සුඛාන්ත ගතියක් වේ. උතර පුංචි පුංචි තීත්වලට කඩලා කොයි චුත් වෙලා බලන්න හිටියත් ඒ තිත් දෙකක් අතර කිසි වෙනසක් නැහැ. තොත් ඕනම කෙනෙක් විස්තර කරලා බැලුවොත් මේ තිත් වලින් තමයි අර ස්ත්‍රියව මවලා පෙන්නන්නේ. මේ තිත් වලින් තමයි පුරුෂයව මවලා පෙන්නන්නේ. මේ ස්ත්‍රියව තමයි ගස් කල ගහකොළ සේරම මවලා පෙන්න. නමුත් ඒක ඝණයක් බවටපත් වෙච්ච ස්ත්‍රී පුරුෂකත් කියනවා. ශෝකාන්තය දුක්ඛාන්තයක් තියෙනවා. සුඛාන්තයක් තියෙනවා. නමුත් අර පුංචි තිත් වල කල්ලා බලනකොට ඒ අතර තියෙන වෙනස නැති වෙන නිසා මොකද වෙන්නේ? සිද්ධියා බලහනදී වෙපා වෙනවා. ඒක කතාවක් තියෙනවා නම් ස්ත්‍රියක් තියෙනවා නම් පුරුෂයෙක් ඉන්නවා නම් ජවනිකාවක් තියෙනවා නම් ශෝකාන්තයක් නම් දුක්ඛාන්තයක් සුඛාන්තයක් නම් බලන්න. අර පුංචි පුංචි පුංචි තිත් වලට බලන්නේ කැඩෙන්න කැඩෙන්න කැඩෙන්න බලන්න බැරිද? බලන්නේ පා වෙන ගතියක් තියෙනවා. මෙන්න මේ සංසිද්ධිය අනිවාර්යයෙන්ම ආනාපානට සිද්ධ වෙනවා. ආනාපාන බොහොම සාදරව, සමීපව, උච්ඡන්නව ආසන්නව බලන්න බලන්න බලන්න ඒක කඩන්න පුළුවන් පුංචි මාංශ කොටක් දකින්න දකින්න දකින්න ආස්වාසේ මුලමැද අග තියෙන වෙනසක් නැති වෙනවා ආස්වාද ප්‍රසවාස දෙක අතර වෙනස්කම් නැති වෙනවා කොච්චර වෙට වෙනවද කියනවනම් දකින්නේ නැහැ කියන තරමට මේ ආනාපානය කෙරෙහි ඇති සාදර ගතිය ආනාපානය කෙරෙහි ඇති ගෞරවය බිඳුවට අඩුයි මේක තමයි සංසිඳියාවට හේතුව. නැත්නම් ආස්වාද ප්‍රසආද නිසා අපිට කෙලෙස් පහළ වෙන්න තියෙන අවශ්‍යතාවයේ හැකියාව, අපේ හිත කුප්පන්න තියෙන හැකියාව එnde එnde එnde එnde අඩු වෙන්නේ මොකද්ද ආස්වාද ප්‍රසආද පිළිබඳව අන්තිම පුංචි අංශුවට අඩු කරගෙන අඩු කරගෙන යනවා. ආන්න මේ වැඩේ වෙනකොට යෝගාවචරයාගේ <clears throat> කායන පසනාව කියලා අපි මෙතන කියන්නේ බලාන ඉන්න අරමුණේ පරිණාමයක් කියන වචනේ තමයි අපිට යොදා ගන්න පුළුවන්. බලාන ඉන්න අරමුණ රූපාන්තරණයකටපත් වෙනවා. මොකක් ඒ තියෙන එක වෙන කයක් වඩතන. මේ එක නා තව කෙනෙක්පත්. මෙන්න මේ වැඩපිළිවෙල වෙනකොට බලාන ඉන්න හිතේ යෝගාවචරය නොදැනගත්තට බුදුහාමුදුරෝ දැනගත්ත විශාල පරිවර්තනයක් සිදු වෙනවා. එන්නේ පරිවර්තනය හැඩ ගැස්මකින් තොරව මෙහෙවීමකින් තොරව ඉබේම නිවන දිහාවට යයි කියලා වග වෙන්න අමාරුයි. ඒකට තමයි අපිට ධර්මය අවශ්‍ය කරන්නේ. ඒකට තමයි අපිට මේ ගුරුවරයෙක් අවශ්‍ය කරන්නේ. ඒකට තමයි අපිට පෙරහුරුවක් අවශ්‍ය කරන්නේ. ඒ මොකද අන්නර විදිහට දිවේලේ දකින්න කුකුලාගේ කර්මලා මේ වේලේ පෙනී තකසේම සුදු වෙලා වගේ නිතරම එක දිහක් බලා ඉන්න එක දිහා එක දෙයක් දිහා බලාගෙන ඉන්නකොට ඒකේ විරංජනයක් සිද්ධ වෙනවා. රංජනය කරගන්න බැරි විරංජනයේ ගතියක් එනවා. ඒකේ තියෙන විචිත්‍රත්වය අඩු වෙනවා නැත්නම් ලෝභ ගතිය ඒකට ඇලෙන ගතිය අඩු වෙනවා. මෙන්න මේ අඩු වෙන නිසා ඒ බවට අඩු වෙන බවට විරජ්‍යති විමුච්ඡති කියන පැත්තට යනකොට අපි කරන්නේ මේක නීරස වශයෙන් ඒකාකාරී වශයෙන් අසරණ වීමක් වශයෙන් සලකලා අරමුණු මාරු කරන එකයි අපි කරන්නේ. අරමුණු මාරු කරොත් අපි ආයසරයක් අර තුනී කරගෙන ගිය වැඩි ආය ඝන සංඥාවට දාගෙන ආයේ ස්ත්‍රියාවක් පුරුෂයෙක් හොඳක් නරකක් වමක් දක්මක් කියන සම්මුති වට ගන්න. මෙන්න මේ නිසා තමයි අපි සංසාරේ බොහෝ කල මේ සැසිරුනේ දුක निराවරණය වෙන්න දෙන්නේ. සර්වචනංශ මතක් කරන්නේ දුක වෙහිලා තියෙන ඉරියව් මාරු කරන හින්දා. ඉතින් මේ වෙලාවට එනකොට අර හොඳට උපදෙස් දීලා නැත්තම් දක්ෂ භාවනා කරත් හරියට භාවනාව ගියත් ඒ කියවන්නේ ඒක අර්ථකතනෙ දෙන්නේ මේක එන්නේ එන්නේ එපා වෙනවා. ඉඳගෙන ඉන්න ඉරියව්ව වෙහෙස කර වෙනවා. අර තිබුණ වෙනස්කම් නැති වෙනවා. තිබුණ සතිය අඩු වෙනවා. තිබුණ සමාධිය විරසක වෙලා යනවා. හැල හැප්පිලා ගියා වගේ. නමුත් සිදු වෙන්නේ අරමුණේ සහ හිතේ පරිණාමයක්. මේ පරිණාමය වෙනකොට වෙන්නේ අරමුණ සහ හිත අතර සම්බන්ධකම කිට්ටු වෙනවා, සමීප වෙනවා, උත්සන්න වෙනවා. සතිය එක දිගට පවතිනවා, සමාධිය එක දිගට පවතිනවා. නමුත් ඒකාකාරී වීම නිසා අපි ඉබේ මේක පිළිබඳ ද්වේෂයක් පහළ කරගන්නවා. දැන් අරමුණු මානු කරා නම් අලුත් අලුත් දේවල් දැකීම සඳහා ආශාව කියන ද්වේෂ පද ද්වේෂ අනුසේ නෙමෙයි වැඩ කරන්නේ ලෝභ අනුසයයි. අරමුණු මාරු කරන්න මාරු කරන්න අරමුණු කෙරේ ලෝභය ඇති වෙන නිසා අලුත් අලුත් දේවල් දැක ගැනීම සඳහා ලෝභය අනුශයක් වශයෙන් වැඩ කරනවා. අපි දන්නේ නැහැ කොහොමද අපි සංසාරෙක මෙච්චර කාන්දම්ට වගේ බැඳෙන්නේ කියලා. ඒක එන්නේම දුක වශයෙන් නෙවෙයි, දකින්නක සුඛයක් වශයෙන් අරමුණු මාරු කරන්න මාරු කරන්න හොඳයි. ඉතින් මාරු කර කර මාරු කර කර ඍෂි කකුන් රොට්ට මාරු කරනවා වගේ ඒකට ලෝභයක් දැක්ක. නමුත් අරමුණම එකම දේ බලහින්නකොට ඒකේ පුංචි පුංචි කොටස් කැඩනකොට ඒව අතර වෙනසක් නැතිකම නිසා එහිට හිත බඳින ගතිය වෙනුවට නීරසකම පහළ වෙලා ද්වේෂය පහළ වෙලා අපි ඒක අතකසා දාලා නැගිටලා යන ගතිය තමයි එන්නේ. හරියන්කෙන් සල්ලුවක සාදාලා නැගිටලා යනවා. ඇයි කිව්වොත් කියනවා මට ඉස්සලා හොඳට ආස්වාද ප්‍රසවාද දෙක වෙනස් බලන්න පුළුවන් දැන් නෑ. ඉස්සලා මට ආස්වාදේ මුලැමැදාග වශයෙන් හොඳට පේනවා. දැන් මොකක්වත් නෑ ඔක්කොම එකම චලනයක් විදිහට පේනවා. ඔක්කොම එකම කම්පනයක් විදිහට පේනවා. ඔක්කොම එකට සහැල්ලු ගතියක් විදිහට පේන්නේ මේක වෙන්න බෑ. ඉතින් ඒක නිසා මේ වෙච්ච දේ වැරද්දක් කියලා හිතලා සතිය නැතිකමක් කියලා හිතලා සමාධිය නැතිකමක් කියලා හිතලා ගසාදාලා යනවා. සලුව ගසාදාලා නැගි. ඉතින් ඒකට උපමාවක් විදිහට කියනවා නම් අපි <clears throat> රතුහාල් ටිකක් මුට්ටියකට දාලා ඒකට උණු වතුර ටිකක් වක් කරලා කාට හරි පෙන්නුවොත් මේ අඩියේ තියෙන ඒවාට අපි කියන්නේ හාල් කියලා මේ තියෙන ද්‍රවයට අපි කියන්නේ වතුර කියලා ඔන්න බලාගන්න කියලා බැලුවොත් ඒ බුද්ධලට හොඳට මේ හාල්ල මේ වතුරයි කියලා වෙන් කරලා දරගතයි. නමුත් අපි ඊට පස්සේ ලිපක තියලා ලිපගෙන මෙලෙව්වොත් ටික වේලාවක් උක පැහි පැහි පැහි පැහි තියෙනකොට අන්තිමට හාල්ලට දක්වන්න බැරි වෙනවා. වතුර වේ කරන්න බැරි වෙනවා. දීරයක් හැඳක් ඉතුරු වෙනවා. දැන් ඒකට ඝණයක් කියන්නත් බෑ. ඊතරම ද්‍රවයක් කියන්න බෑ. වර්ණ වශයෙන් මේක හාල් කියන්න බෑ. මේක වතුර කියන්න බෑ. අර දෙකේ එකිනෙක හාමු වෙච්චාම දෙකේම සම්මිශ්‍රණයක් එකතු වෙනවා. අර පැහැින හැටි බලන් හිටපු කෙනෙකුට නම් හොඳට තේරෙනවා මේ හාල්ම තමයි මේ වතුරම තමයි දැන් ඒ නමට ගැලපෙන්නේ. දැන් කැඳ කියන වචෙන්ටයි ගැලපෙන්නේ. ඒකෙම විපරිණාමයක්. නමුත් ඉසල හාල් වතුර පෙන්ලා පස්සේ කැඳපෙන්නොත් ඒ පුත්තිලා කියාවේ මේක ඉන්ද්‍රජාලයක් කරලා තියෙනවා. ඒ නිසා අඛණ්ඩ සතිය දිකට තිබුණොත් ඒ පුද්ගලයාට මේක තේරුම් ගැනීමේ ශක්තියක් තියෙනවා. ඔය ආස්වාස ප්‍රසවාසී සංසිඳන අතරමැද අටපිට බලන්නයි සද්ධාහන්නයි හිත විදිහටයි ආදී වශයෙන් හිත එහෙම නැත්නම් අපි කියන සතිය කියන එක කැඩි කැඩි කැඩි කැඩි කියොත් අර ඊගාට පේන ජවනිකාවට අදාහ ගන්න බැරිය. ඒක නිසා අඳුනට කියනවා මේ කායන පසනා කොටසේදී පුළුවන් තරම් හිත තරහ කරගන්න යන්නත් එපා. හැබැයි මේ බලාහනින් අරමුණ වෙනස් විය හැක්කක් බව නැත්නම් අනිත්‍ය සංඥාවෙන් යුක්තව අරමුණ දිහා බලන්න ඒ ඒ අවස්ථාවේ පේන පේන විස්තර බලන්න එකක්වත් අහක දාන්නවා. ඒක තිබුණ එක නෙවෙයි ඊගාසරේ පේන්නේ මේන්නේ කියලා එහෙම මේක නරකක් කියලා හිතන්න එපා. ඒකම බල බල බල බල යනකොට ඕන මේ විස්මාරුව මේ වෙනස් වෙන ගතිය බලාගෙන ඉන්නකොට සංසිඳෙයි කියන්න හැදේ සංසිඳෙයි කියලා හිතන්න අමාරුයි. හිත වෙන්නේම ඇවිස්සෙන. එක්ක සැක උපදවන. අර කිවිදෙන් මට සතිය නැති වුණා සමාධිය නැති වුණා මට අරමුණේ විතර කියා ගන්න බෑ දැන් මම කොහොමද කමට අනුසුද්ධ කරන්න කියලා මේක වැරදිලයි කියලා හිතනවා එක්කෝ ආයාසෙන් හුස්ම ගන්න හදනවා එක්කෝ ඇද්ද ගන්න බලන මේ සෑම දෙයක්ම කරන්නේ අර tempat වේගෙන එන කවුසලයි එහෙම නැති වුණොත් මේකේ තියෙන නීරසකම නිසා එහෙම නැත්නම් මේකේ සිද්ධි බහුලකම නැති වෙන නිසා නින්දට වැටෙන්න පුළුවන්. එතකොට අපිට මෙතනදී මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ මොනද මෙතනදී සම්‍යක් දෘෂ්ටිය කියලා කියන්නේ ආන මේ විදිහට හොඳට ලං වෙලා බලනකොට මේ ආනාපානයේ ඇති වෙන මේ විපරිණාමයේ විපරිණාමයක් වශයෙන් එහෙම නැත්නම් අනිත්‍යතාවයක් වශයෙන් එහෙමම තියෙන්න ඇරලා හිත ඇවිස්සීම නම් වන්තේට හෝ උනට වැඩි සීතල වීම නම් වූ නිින්ද කියන අංශයට වැටෙන්නේ නැතුව අන්ත දෙකට වැටෙන්නේ නැතුව නැදමාවතේ ගමන් කරන එකයි. ඒක තමයි අපේ දක්ෂකම. ඒක තමයි යෝගාවචරයේ හුරු බුද්ධකම වෙන්නේ. එතකොට යම් වෙලාවකට අපි හිතමු එහෙම සංසිඳෙන්නේ සංසිඳීම හරි බවයි. එනතම මේ සංසිඳීම තමයි මට තව තවත් ගැඹුරට ගෙනියන්න ඕනෑ කියලා තේරුම් ගත්ත යෝගාවචර කිමයි කියලා. ඒකට අපි මේ බණ කියන්නේ. ඒකට මේ ධර්ම සාකච්ඡා කරන්නේ. ඒකට අපි මේ සියලු වැඩ බහා තබලා එහෙම මේක නිවෙන්න අරින්නේ. එන්න සාර්ථක වුණොත් ඉන්නේ සාර්ථක වෙලා අරමුණ සංසිඳෙච්ච හිත සැක උපදවන්නේ නැතුව නින්දට වැටෙන්න දෙන්නේ නැතු. ඒක මෙනෙහි කරමින් මෙනෙහි කරමින් ගිහිලා මුතුවර සංසිද්ධ අවස්ථාවොත් ගෝ කරුණු කියනවා ඒක සමත ධානයක් හා සම කරලා කියන. ඒක බොහොම සමත ධානයක ලකුණු පෙන්නනවා. මේ කරන්න හබන්නේ අපි ඇත්තටම කායනුපස්සන වශයෙන් ආනාපානෙ වඩනකොට සමත ධානයට යන්න බෑ කියන එක නෙවෙයි යනවා. නමුත් අපි විස්තර කරන්න ගියේ සමත නෙවෙයි විපස්සනා වශයෙන් බැලුවත් ඒ අරමුණ සියුම් වේගන යනකොට මොකද්දෝ සමාධියක් වෙනවා. අපි කියනකට විපස්සනා සමාධිය කියලා. ඒ සමාධියත් සමත සමාධියකින් හම් වෙන අර්පණාව නම් ධ්‍යානයත් අතර බොහෝ සම ලකුණු පහළ වෙනවා. යෝගාවචරය අන්තිම අඩියට යනකම් සංසිඳවන්ට දක්වනවා. ඒ සමත ධානයක් විස්තර කිරීමේදී ලකුණු පෙන්නනවා ඒ සම ධානයකදී අපි ගත්ත ආනපනෝ බුද්ධානුස්සතියෝ මෛත්‍රී භාවනාවෝ ඒ අරමුණට හිත බැසගත්තොත් උපචාර මට්ටමත් ඉක්මවලා අපි කියක් ඇතුළට වැදගත්තා වගේ මිදුල හරහා ගිහිල්ලා ගෙට ගියා වගේ උපචාර සමාධිය හරහා අරමුණට බැසගත්තොත් ඒකේ පෙන්වන ලක්ෂණ වර්ගයක් තියෙනවා සමත විස්තර කොටසේ ඒ අතීතානුධාවනං චිත්තං වික්ඛෝපානුපත්තා සමාධිස පරිපන්තෝ අනාගත පටිකංකනං චිත්තං විකම්පිතං සමාධිස පරිපන්තෝ කියලා සමත ධ්‍යානයකට වැදුනන ඒ හිත අනාගතය ඇසුරු කිරීමෙන් ඇතිවෙනා වූ පශ්චාත්තාපයෙන් තොරයි සමාධිය බාධා වීමකින් තොරයි අරමුණේම හිත තියෙන අනාගතය සැලසුම් කිරීම නම් වූ විකම්පණයෙන් තොරයි සමාධිය තියෙන වෙන විදිහකට කියනවා නම් තමන් ගත්ත අරමුණේම නිමග්න වුණා නම් එවැනි හිතක් අතීතය ඇසුරු කරන්නේත් නෑ ඒ නිසා අතීතය ඇසුරු කිරීමෙන් ඇති වෙන පශ්චාත්තාවයක් නෑ අතීතය ඇසුරු කිරීම නිසා වෙන හිතේ විකම්පන සමාධිය කැඩීමකුත් නෑ අනාගතයකුත් නෑ අනාගතය ඇසුරු කිරීම නිසා ඇතිවෙනා වූ චංචල කම්පන ගතිය නෑ සමාධිය කැඩීමකුත් නෑ ඒ නිසා කාලමානී දිගේ බලනකොට ධ්‍යානයකට සමවැදුණා නම් වර්තමානයේමයි ආන ඔය ලකුණු දැන් මුතන යෝගාවචරයට පේනවා අරමුණෙන් හිත කැඩුනත් වෙන කොහොක්වත් යන්නේ එහිම නිමක් වෙනවා ආනාපානෙම නිමක් වෙනවා හැබැයි දැන් ආනාපානෙත් නැහැ හැපෙන තැන පේන්නේත් නැහැ නමුත් හිත උලන් වදින්න නැත්නම්කපත් වෙන පහන් දැල්ල වගේ එහෙම හිටන ගැතිනවා කාලේ දිගේ අතීත අනාගත ඇසු කරන්නේ ඒ වගේම රාගානුපරිසං අරමුණ කෙරෙහි ආසාව ඇති වෙලා රාගයට වැටෙන්නේ නැහැ. අරමුණු කෙරේ තරහක් ඇති වෙලා ද්වේෂෙන්නේ නැහැ. ඒ කියන්නේ අභිප්‍රමෝදයන් අභිනතං චිත්තං රාගානුපතිතං සමාධිස පරිපන්තෝ අපනතං චිත්තං දෝසානුපතිතං සමාධිස පරිපන්තෝ කියලා මේ අරමුණ මට අනී බොහෝම හොඳ දෙයක් කියලා එකට ආසාවක්. ලෝභයක් ඇති වෙලා රාගානුසය පහළ වෙන්න ඉඩ දෙන්නේ නැහැ. අනේ මේ අරමුණ දිහා බලලා ඇති මට ඇති වැඩේ මොකද්ද? මේක නොදකින් කියලා ඒකේ තරහක් ඇති වෙලා ද්වේෂණුසෙ ඉන්නෙත් නැහැ. ඒ වගේම ලීනං චිත්තං කෝසඥානපතින සමාධිස පරිපන්තෝ අතිපග්ගහිතං චිත්තං විකම්පිත විචිත්තං සමාධිස පරිපන්තෝ කියලා මේ අරමුණ බලාගෙන ඉන්නකොට හිත ඕනකට වැඩිය කුසීත වෙලා සිත සැඟවි යන නිදා නින්ද එන්නේ නැහැ ඕනකට වැඩිය අරමුණ සැක කිරීමෙන් ඇති වෙන විචිකිච්ඡාව නම් ඊවරණේ ඉන්නේ නැහැ. මෙන්න මේ හයේ නැති කම. අතීත අනාගත ඇසුරක් කියන දෙකක් නැහැ. ලෝභ දෝෂ කියන දෙක ඇසුරක් නැහැ. ඒකෙන් අවුලක් නැහැ. අරමුණට කෙරෙහි බලන්නකොට හිත සීතල වෙලා නින්දට වැටි මොකුත් නැහැ. ඕනෑම වැඩි මේක පවුරු ගන්න ගිහලා අවශ්‍ය ගන්නෙත් නැහැ. මෙන්න මේ හය නැති බව මෙන්න මේ වෙලාවේදී යෝගාවචරයට දැනගෙන හිතේ යොදවලා සතුටු වෙන්න පුළුවන් ධර්මයේ දන්න කෙනා. බෞද්ධත භාවය ඇති කෙනාට. මගේ හිත දැන් අරමුණේමයි තියෙන්නේ. ඒකට අරමුණ හැපෙන තැන වැටෙන්නේ නැහැ. ආසස් ප්‍රසාර දෙකේ වෙනසක් නැහැ. හැබැයි මගේ හිත අදින නැගටෙන්නේ නැහැ. මගේ හිත රාග දෝෂ නැහැ. මගේ නිදිමත සහ ඇවිසිලි ගති නැහැ. ඊට අමතරව කියනවා එවැනි චිත්තක්ෂණයක මම මේ කතා කරන්නේ හොඳටම ගිය පාර ධර්ම දේශන අවසාන අංශය. හොඳට ඕම හිත අරමුණේ කාමයේ මොකේද මේ ආශ්‍රව ප්‍රසවාසී සංසිද්ධ. කය සංසිද්ධිලා හිත සංසිද්ධිලා තියෙනකොට ශ්‍රද්ධාව, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය පහ අපේ අතේ ඇඟිලි පහ දික් කරා වගේ පස් පැත්තකට යොමු වෙලා තියෙනවා. ඒ එක එක පැති වලට යොමු වෙලා හිතේ තියෙනවා. කොච්චර දියුණුණත් එක කෘත්‍යයක් කරන්න ඇවිවා. ශ්‍රද්ධාව දකුණට අදිනකොට ප්‍රඥාව වමට. වීරිය දක්ෂිනාවර්තව කරකිනකොට සමාධිය වාමාවර්තව කරකින. සතිය විතරයි කෙලින් ඍජු උඩ හිටින්නේ. මේ නැත මොහොත එනකොට මේ ඉන්දිය සමරසයට ඇවිල්ලා සියල්ලම ඇඟිලි ඔක්කොම එක දැනකට යොමු කරා වගේ තුඩුවකට එපතලා. නිසා හොඳට තේනවා දැන් එක ගුලියට සේනාව ඔක්කොම පෙරමුණු ගත වෙනවා. ඒ වගේම සමාධිය සහ වීර්ය අතර විරසකයක් සමාධිය අතර වීර්ය සමාධිය සහ වීර්ය අතර විරසකයක් ආවොත් සමාධිය උනාට වැඩි වුණොත් නින්දට පාර වෙනවා. වීර්ය උනාට වැඩි වුණොත් හිත ඇවිස්සෙනවා. ඒ වගේම සද්ධාව සහ ප්‍රඥාව අතර විරසකයක් නැහැ සමබරභාවයේදී. ඒ නිසා එනේ එන දේ මේ මම දැන් රහත් වුණාද නිවන් දැක්කද කියලා ඕනට වැඩි අදහන්න යන්නේ නැහැ. ඒසොර ප්‍රඥාවිලා කියන මොන පිසුදු මේ යන්තම් ආනාපාන සංසිඳන විසයි ඕක රහත් වෙනවා කියන දෙයක් නැහැ කියලා ඒ සද්ධාවට යන හිත කපලා. මේ ප්‍රඥාවෙන් විමර්ශන යෝනිට ආරම්භ වෙනවා. විමර්ශන යෝනින් මේක පවුරු ගන්න යන්නේ නැහැ. සද්ධාව කියන හවුසන් යන්න එපා. ඕකෝම නිහින්ද යන්න දෙන්න. ඔක හවුසන් කියොත් ඒක සමාධිය කරනවා කියලා ප්‍රඥාවට පවුරු ගන්න දෙන්නේ නැහැ. මෙන්න මේ දෙක මෙන්න මේ දෙක සද්ධාව සහ ප්‍රඥාවත් වීර්ය සහ සමාධිය දෙක සමබර කිරීමේ දක්ෂතාවය වෙන්නේ ප්‍රධාන වශයෙන්ම සතිය මුල් කරගෙන. පරිමුඛං සතිය මුපට්ඨ වෙච්ච. සතිය පෙරමුණ ගත්ත නිසා සද්ධාව වැඩි වෙලා ප්‍රඥාව වෙනකොට සතිය කියන ඔන්න මෙහා වැඩි මෙහා අඩුයි. වීර්ය වැඩි වෙලා සමාධිය වැඩි වෙනකොට මේ සතිය ඇවිල්ලා පෙන්නලා දෙනවා. එතකොට මේ මුදුට අස්සය හතර දෙනෙක් යදපු රටයක් සමබරව යොදාගෙන යනවා වගේ එකෙක් දුවන්න කියලා රතේ පැත්තක දුවන්නේ. මෙන්න මේ தත්ත්වය පවත්වන්න අවශ්‍ය වීර්ය කියලා කියන්නේ අමුතුම බලය. මේ දේ ගත්ත එකලස් භාවයේ හරියට කඹේ ඇවිදින මිනිහෙක් දුර කඹේ මැදට ඇවිල්ලා දැන් හොඳට පැද්දෙන තැන කියන නම් කිසිම හැලහැල්මක් නැතුව අයෙන් අයෙන් පය තියපදී කන අර කඹේ දිගේ ඉදිරියට යනවා වගේ නැත්නම් තනියේ දණ්ඩක එහා පැත්තට යන මිනිස්සෙක් අත්තර නැතුව මැදට යනකොට මේක තෙපුල් දෙන ගතිය තිබුණට පයක් කුසලා පයක් කියන්නේ පය බුරුලෙන් තියාගෙන යන්නේ අත්ත බින්දේ පය බුරුලෙන් තබාවරෙන් කියලා වගේ අන්න එතෙන්ට අවශ්‍ය කරන වීරිය මහ පුදුම මේ පදමක් එකලසක් අවශ්‍ය වෙනවා. මුලද මුලද ටිකක් එහෙම වුණාට ප්‍රශ්නයක් නැහැ. මොකද ඒ දණ්ඩක් වුණා පොළවේ තියෙන හරිය උඩ පැනලා නැතුවට මොකුත් වෙන්නේ නැහැ. මැදට යනකොට තමයි මේක අවශ්‍ය. මෙන්න මේ ටික එකතු වුණාට පස්සේ යෝගාවචරයට ඇති වෙන ඒ එකලස පස්සනක් ප්‍රීතිය පහළ වීමට අවශ්‍ය කරන හොඳම පදනමක්. මේ ටික එකලස් වෙන්නේ අපේ ජීවිතේ බොහෝමත්ම කලාතුරකින්. දැන් මේකේ එකලසත් ඇවිල්ලා ඊගාව චිත්තක්ෂණෙත් මට මේක කරන්න පුළුවන් කියන විශ්වාසය. තව චිත්තක්ෂණ කීපයක් මම මේ සදාගත් එකලස වට ගන්න තු යන්න පුළුවන් කියලා එනකොට ලুকু ඇදහිල්ලක් ලুকু කිරිපලා යෑමක් හැමතැනම ඇඟ ඇඟේ සෑම සෛලයක් පාසාම එයා තනි තනියම ප්‍රමෝද වෙන ගතියක්. ප්‍රීති වෙන ගතියක් එන්න පටන් ගන්නවා. ඒ කියන්නේ රටේ හොඳ රජ කෙනෙක් පහළ වෙච්චාම හැම පුරවැසියෙක්ම ඇතුළතින් සතුටු වෙනවා. ඒක රජුරෝ කියන දෙයක් නෙමෙයි. හැම කෙනාටම සතුටක් ඒ වගේ හැම ඉන්ද්‍රියක්ම ඒ කියන්නේ ඉන්ද්‍රිය කියන දෙකින් අදහස් කරන්නේ ඇහැ කන දිව නාසය කය මන කියන ඇඟේ තියෙන සෑම කොටසක්ම උද්දාමයටපත් වෙනවා සීලාරයකටපත් වෙනවා ඒක සමබර වෙනවා ඒ නිසා තන තන මස් පිටු නටනවා වගේ මුළු ඇඟම පහ වෙනවා වගේ ඇඟ පුරාම රැලි දුවනවා වගේ ඒ විවිධාකාර ලක්ෂණ පහළ වෙන පටන් ගන්නවා. මේකත් දැන් අර හොඳ එකලසක යනකොට මේ ඇඟ වෙනවම දඟලන්න පටන් ගන්නකොට මේකත් යෝගාවචරය අවුල් කරගන්න ඉන්නේ. ඉතින් දෙවියෝ මගේ හිත නාසිකාග්‍රේ දැන් නැහැ. කයේ නින්ද තියෙනවා. මට දැන් කයේ බරගතිය හැලුවත් තියෙනවා නේද? කය පහ වෙනවා වගේ තියෙනවා නේද? ආලෝක පේනවා නේද කියලා. ඒකත් නියම தත්වයක තිබිය යුතු නියම තැන තියන්න තෝරනට බර කරන්න ගත්තොත් අර ක්‍රමිකව පහළ වීගෙන එන පස්සන ප්‍රීතිය එකලස කැටෙන්නේ. සමාධියත් කරන්න ඉතියි. ඒක නිසා යෝගාවචරයට මේ කායනුපසනාවේ කොටසේ ඉඳලා මේ චිත්තානුපසනාව කොටසට යනකොට අර නාසිකාග්‍රේ නම් වූ එකම තැනක හිත පවත්වාගෙන යෑමෙන් ලැබුවා වූ මේ ධර්ම රාශිය මුළු මුළු ඇඟ පුරාම පැතිරෙන යන කතියකුත් ඒ වගේම ඒකට අනුග්‍රහ වශයෙන් ප්‍රීති පහල වෙනවත් එනකොට මේක දරා කියා ගන්න බැරි වෙනවා මේකට මේකේ එන මේ වාසි ටික නැත්නම් අනිසංස ටික වගේ ගොනු කරගන්න බැරි වුණොත් මේ යෝගාවචරය අවුල් කරගන්න ඒක නිසා සරුවත් යනසේ සඳහන් කරනවා පීතිපටිසංවේදී අසසිස්සාමීති සික්කති පීතිපටිසංවේදී පස්සසිස්සාමීති සික්කති පුද්ගලයාට දැන් කය තැම්පත්කම හිතේ තැම්පත්කම ආනාපාන තැම්පත්කම ඒ වගේම අර කියන ගුණ ධර්ම නිසා උතුමාකාර භාවනා කරනවට වැඩිය භාවනා කෙරෙන ගතියට මාරු වෙන්න පටන් ගන්නවා. ආන මේ වෙලාවේදී ප්‍රීතියක් දැනෙනවා. සමහර වෙලාවට ආස්වාද ප්‍රසවාසී ඉක්මවනවා. කියන ආසත් ප්‍රසාසයේ සංසිඳන ප්‍රීතිය ප්‍රකට වෙනවා. මෙතෙන්දි තමයි අර නාම ධර්ම කොටස විවන් කළ රූප ධර්ම කොටස වලට හිත එමීට පාත් වෙන වෙලාව. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි උරුවක් ගමන් කරලා පුරුදු නැති කෙනෙක් දුකියක් උරුව ගංගායිනට ගත්තට පස්සේ ඊට කිම උරුවට ගොඩ වෙන්නේ. ඉතින් අර මනුස්සයා පොළවේ ඉඳගෙන හොඳට හයියට තියෙන පොළවේ නොසැලෙන පොළවේ අකම්පිත පොළවේ ඉඳගෙන ඔරුවට අත තිබ්බ ගමන් ඔරුවට පය තිබ්බ ගමන් ඔරුව සැල වෙනවා. ඉතින් අර ගොඩ විතරක් ඇවිදින මනුස්සයාට දන්නේ නැහැ මේ ඔරුවේ එච්චර ඉඳගෙන අපිට ඉස්පාසාවක් ලබන්න පුළුවන් වෙයි ඔරුවේ සම්බර භාවය තියෙන්නේ. එයා කරන්නේ මොකද ආයෙත් කපුල ගන්නවා පිටිපසට මොකද මේ ඔරුවේ තියෙන මේ තරලයකනේ සමවර වෙලා තියෙන්නේ. ඒක පුරුදු නැති. උත්තිය කියන්නේ හොඳටම ඔරුවේ වැඩි වෙලාවක් ඉන්න මිනිස්සේ රුවේ මනුස්සයා කියනවා ඕව කර කර ඉන්න වෙලාවක් නැහැ ඉක්මනට කොට වෙන්නේ කියලා. ඉතින් මේ මනුස්සයා කරන්නේ හිමීට පාත් වෙලා එක කකුලක් තියලා හිමීට හිමීට හිමීට හිමීට ඇඟ බර කරලා අනිත් කකුලත් යන විජහාට බිම ඉඳගෙන තවරුව බඳ අල්ලගෙන අර අලුත් සමබර භාවයට පුරුදු ඒ වුණත් ඒ සම්බර භාවයේ හිටියත් අර පොළවේ ඉන්න තරම් වගේ පට්ටලයක් ඉන්න. ඒ වගේ තමයි මේ රූපාන රූප ධර්ම ආයන පස්සනාව ඉඳලා මේ ප්‍රීතිය දාදී ධර්මත් පහළ වෙමින් මේ නාම ධර්ම වෙන වේදනානුපස්සනාව කොටසට යනකොට යෝගාවචරය හරියට කියනවා නම් මේ යහන් ළමෙක් වැඩි වෙපත් වෙච්චාම අපි කියන ලිංගික පරිණතයකටපත් වෙනවා. පිටිමින්ගේ වෙන එක එච්චර මාළුකට ගණන් ගන්නෑ. නමුත් ඒ වගේ ලිංගික පරිණතයක් තියෙනවා. අනේ පරිණත වුණාට පස්සේ පුද්ගලයා ඊට කලින් අපි කියනවා කුමර කුමරියන් කියලා. ඊට පස්සේ තමයි පරිණතයට එන්නේ. මේ වගේ භාවනා ජීවිතේ පරිණත භාවයකට ලක්වනවා. මේ වෙනස්කම් වෙද්දි අර කියන විදිහට ආනාපානෙ නැති වෙද්දි, කය නොදැනී යද්දි හිත තැම්පත් කරන්නේ. රූප ධර්ම පවතිද්දි හිත තිබුණු සතිය හලහප්ප ගන්න නැතුව මෙන්න මේ නාම ධර්ම දිහාට යනකොට කොහොම බලන්නේ නැතුව ප්‍රමුඛතාවයේදී හිතන්න ප්‍රමුඛතාවයේ දීලා අනිත්‍යවත් වෙයි කියන විශ්වාසය කැපකිරීමක ඉදිරියට මාරු කරගන්න පුළුවන් වුණා නම් ඒක ඉතාම වටිනා සංසිද්ධියක් වෙන භවනා ජීවිතය. එතකොට කියන්න පුළුවන් කිසිම නිවරණයක් හිතේ නැහැ. ධානයක පවතින අංග පහම හිතේ තියෙනවා. විතක්කය කියන අරමුණට හිත නංවන ගතිය ඉබේ කරනවා. හිතට වෙන වල්බූත අදහසක් දැම්මත් හිතින්නේ. ඒ විතරක් නෙවෙයි ඒ විතක්කය කියන නාම ධර්මය ගිහිලා වදින යම් අරමුණේ අරමුණ අතගාල රස විඳලා විමසනුවට ලක් කරලා විචාර බුද්ධියට ලක් කරලා මිස එන්නේත් නැහැ. ඉතින් හොඳට දන්නවා මගේ හිත දැන් තියෙන නාසිකාග්‍රේද නැද්ද? කයේ පුරා පැතිරලාද නැද්ද? මේ කොයි දේ දැනගත්තත් සතිය කැඩේ. එතකොට විතක්ක ਵਿਚාර දෙකද නිසිනින්දේ වැඩ කරගන්න පුළුවන්. ඒ නිසා කාමච්ඡන්ද ආදී අතර විතක්ක ਵਿਚාර දෙක මතුවෙච්චාම කියන්නේ ਵਿਚාරය තියෙන විතක්කේ තියෙන කන්දින්දයක්. අරමුණට නැවත නැවත හිත නංවන ගතිය තියෙන නිසා නින්දයක්. ਵਿਚාරයේ තියෙන තාක්කල් සැකේන්නේ. මේ දෙක හරියට එකලස් වෙච්ච ගමන් ප්‍රීතිය පහළ වෙනවා. එතකොට එක්දෙර ද්වේෂය එන්නේ. ද්වේෂ ප්‍රතිපක්ෂයි ප්‍රීතිය. සුඛයේ කොට ඒ මනුස්සයා ඒ කරන කෙනාට හිතේ දෙගිඩියාව නැති වෙනවා. මෙන්න මේ ධර්ම වෙනකොට ඒකාග්‍රතාවය එනවා. ඒක කාමච්ඡන්දේ නැති වෙනවා. අන්නේ විදිහට දැන් නීවරණ ධර්ම වෙනුවට සෞඛ්‍ය සම්පන්න පැත්ත. නැත්තම් ධානාංග පහ මේ හිතේ දැක ගන්න පුළුවන් වෙනවා. හැබැයි මේ ධානයක් නෙමෙයි. කියන්නේ සමත ධානයක් නෙමෙයි. උපචාර ධාන සමාධියක්වත් අර්පණ සමාධියක්වත් කියන නමට ගැලපෙන්නේ නැහැ. නමුත් ඒ ධ්‍යාන හිතක පවතින ගුණාංග ටික සුතවන්ත යෝගාවචරයට භෞසුත කිනාට දැක ගන්න පුළුවන්. ඒ නිසා මෙවුවා ගුරු පොත්වල සඳහන් වෙනවා. ඉතින් මෙහෙම කියනවා සමහර මේවා කියනවා. ආකමදා සුද්ධ කරනකොට කියන්න පුළුවන් මොකද හොඳ නිරීක්ෂණයක් තියෙනවා. එහෙම නැත්නම් හොඳ සුතමේ ඥානයක් තියෙන කෙනාට දකින්නකොට ඒ සුතමේ ඥාන ඉස්සර කරනවා කියන එක නෙමෙයි මේ අදහස් කරන්නේ. වැට වැටෙන දේ සුතමේ ඥාණයෙන් පෝෂණය ලැබනකොට එයා ලොකු චිත්ත ශක්තියක් ඇති වෙනවා. මේ අවුරුදු 2550 ගානට ඉස්සෙල්ලා සරුවචන්හන්සේ බොමැඩ බුලදී සාක්ෂාත් කරපු දෙයක්. මෙච්චර කාලයක් ඇවිල්ලා දැන් අපිත් උත්සාහ කරලා මේ අපිට පුළුවන්නේ සිද්ධ වෙනවනේ මේක මේ මගේ දෙයක් නෙමෙයි චිත්ත ධර්මයක් වැඩ කරන්නේ. හිත මේ මේ தත්වලට වත්නොත් හිත මෙහෙම වෙනවා. ඒක මේ මට ලකුණු ලබා ගන්න දෙයක් නෙවෙයි. හිතේ හැටි. දේව ධර්ම පරම්පරාව එකලස් වුණා නම් මේ ඵල ආන්නේ විදිහට මේ ප්‍රීතිය බුද්ධ විදලා ඒ ප්‍රීතිය දිගේම ඉස්සරහට යනකොට ඒ යෝගාවචරයට ධම්ම ප්‍රීති සුඛ කියන දෙක සඳහන් කරන්නේ දෙවෙනි ධ්‍යානය සහ තුන්වෙනි ධ්‍යාන වශයෙන්. ප්‍රීති හම්බ වෙන්නේ පළවෙනි ධ්‍යානයේදී විසක් ਵਿਚාර දෙක නැතුව ඊගාවට තියෙන ප්‍රීතිය ඉස්සර වෙච්චාම දෙවෙනි ධ්‍යාන කියනවා. ප්‍රීතියත් නැතුව සුඛය ඉස්සර වෙච්චාම තුන්වෙනි ධ්‍යාන කියන. ඒ වගේ දැන් මේ යෝගාවචරය අර ධ්‍යාන භාවනා කරන කෙනෙක් වගේ හැමතරමුණක් අරමුණු කරන්න කෙනෙක් වගේ මේ විපස්සනා අරමුණේ ධිකර කරගෙන යනකොට මේ වෙලාවට ඒ යෝගාවචරයට අර ආනාපානීය කියන එක තැනක හිත පවත්වා ගැනීමෙන් ලැබුණු මේ හුරුබෝටි භාවයට බාධා වශයෙන් වගේ ඇඟ පුරාම කිලිකොළන ගතිය ආවට සතිය කැඩෙන්නේ නැති බව තේරෙනවා. ඒ වගේම වටපිට සද්දාරයේ මේ ඇහෙනවා ඉතිකන්න මේක එනකොට කරප්පහිනවා වගේ බොහෝ අමාරුවක්. දැන් තේරෙනවා මේ සද්ද වලට කරදර කරන්නේ නැතුව අපි හිතුවොත් සද්ද අපිට කරදර කරන්නේ. තවත් ඉස්සරහට යනකොට මේ විතක්ක ਵਿਚාර කියනා වූ චිත්ත සංඛාර, මනෝ සංඛාර කොච්චර තිබුණත් එහෙම නැත්නම් දොඩමලු හිත, හිතවිලි හිත නැත්නම් හිතේ පහළ වෙන හිතවිලි කොච්චර පසුබිමේ තිබුණත් අපි ඒවට කරදර කෙරුවේ නැත්නම් ඒව අපිට කරදර කරන්නේ නැහැ. එතකොට ඉස්සෙල්ලා අපි ආනාපානේ නාසික ආග්‍රේ තියෙනකොට විතරමයි සතුටු වෙන්නේ. නමුත් මෙතෙන්දී යෝගාවචරය දක්ෂණං අවස්ථාවක් හම්බෙන වේදනාව තියෙයි. නමුත් ඒ වේදනාව තිබුණට මම මේකෙන් පෙලෙන්න ඕනකමක් නැහැ. මේ වේදනාව තියෙද්දී මට ඕන ආනාපානේ තියෙනවනම් බලන්න. සිවුණක් බලන්න. ඒ වගේම පරිවිද සද්ද තියෙනවා. ඒ ශබ්ද කරදරයක් කරගන්න නැතුව නෑහුණා වගේ කන් ඇත්තේ බීරෙක් වගේ යන්න පුළුවන්. ඒ වගේම හිතවිලි අනන්ත අප්‍රමාණ මොහොතයකට ගියාම රැළ ගහන්නවා වගේ. උතුරන බතක ගොජ දාන්නවා වගේ. වහින වතුර වැස්සකට වහිනකොට වතුර කඩකට වහිනකොට වෙන බුබුලු එනවා වගේ හැම තැනම ගොජ දානවා හිතවිලි. ගන්නම් ගන්න. ධානියෙන් පල්ලෙහාට දාගෙන යන්න පුළුවන් ගතියක් එනවා. ආනී විදිහට යනකොට ඒ යෝගාවචරය මේ තේරුම් ගන්නවා මෙතෙක් කල් අපි මේ මොනවා හිතාවක් සද්දයක් ඇහුණත් ඒක මහා ලොකු කම්පනයක් චාන්තලයක් බාටපත් වෙන හිත කුප්ප ගන්න. වේදනාවක් ආවත් මට මෙහි භාවනා කරනකොට මෙහි වේදනාව ගණන් ගන්න සිටියොත් අන්සභාගවත් හිතේ ඉතන්නේ නැහැ. පිළිකාවක් දන්නෙත් නැහැ. ඌව බල බල ඉඳලා හරියන්නේ නැහැ. භාවනා කරලා හරියන්නේ නැහැ. ස්පෙෂලිස්ට් කෙනෙක් හම්බ වෙන්න ඕන කියලා ඒ වෙලාවට අර පුංචි වේදනාව මහා කන්දක් කරගෙන ඉතින් සියල්ල බහගන්න මේ වෙලාවේම ඕන ඕන විනියුගක් වෙච්චාවයි. මැරෙන්නේ මැරිච්චාවයි ඉඳින්නේ ඉච්චාවයි කියලා යන්නේ. ඒ වගේම හිතවිල්ලක් ආපු ගමන් චි මගේ මෙච්චර සී සමාදන් වෙලා ඉන්නකොට රාග හිතවිල්ලක් ආවනේ මගේ සීලේ කටනක් දන්නේ මට මේකේ මොන අකුසලයක් වේද දන්නේ නැහැ කියලා හැම හිතවිල්ලක්ම මල්ලලා ගන්නවා. ද්වේෂ හිතවිල්ලක් ආපු ගමන් කිරලා මැනලා හැම වෙලාවෙම ලකුණු කපා ගන්නවා. මේ වෙලාව තේරෙනවා මේ අහක යන නයි රෙද්දාසේ දාගන්න ඕනේ නැහැ. ඒ කට්ටිය එන්නේ ඒගොල්ලන්ගේ ගමනකට. මට ඕන ගමනකට නෙමෙයි. මේකට හේතුව මොකද? තමන්ගේ හිත අරමුණක එකලස. ඒක අදහනකොට අර වගේ වෙන බලපෑම නැති වෙච්ච නිසා යෝගාවචරය ඉස්සල්ලාම චිත්ත සංඛාර පරිසංවේදී අස්ස සිස්සාමිති සික්කති කියලා. චිත්ත සංස්කාර වශයෙන් මේ විතක්ක ਵਿਚාර දෙක වැඩ කරන හැටි තේරුම් ගන්න. මේ නැහැ මෙතන චිත්ත සංකාර කියලා සඳහන් කරන්නේ වේදනා සංඥා කියලා. විතක්ක ਵਿਚාර දෙක මේ ආනාපාන සූත්‍රයේ සඳහන් වෙන්නේ වේදනා සහ සංඥා කියන චෛතසික දෙක මේ ශරීරයේ තියෙන්නේ ජීවත් වෙන මිනිසෙක් ඉන්නේ මේ වේදනා සාගරයක පතුල. මේ වේදනා කියන්නේ දුක් නෙවෙයි. දුක්ඛ සැප අදුක්ඛම සුඛ කියන මේ ත්‍රිවිධාකාර වේදනා. සමහර වෙලාවල් වලට මේක සම්බන්ධයෙන් බහුසුත භාවයේ පිණිස මතක් කරනවා නම් ලෝකයා දන්නේ එහෙම නැත්නම් අපි කියන්නේ මේ පු탁ඥයා දන්නේ අන්ධ පු탁ඥයා දන්නේ සැප දුක දෙක විතරයි. මොකද සරුවචන් වහන්සේ සාමාන්‍යයෙන් නිවන් මාර්ගය විස්තර කළ දෙන්න නිසා නිවන් පිට වැටිලා තියෙන්නේ අදුක්කම සුඛ වේදනාවේ පමණක් නිසා උන්වහන්සේ වේදනාව ගැන කතා කරනවා දුක සැප දෙක මැද අදුක්කම සුඛ කියලා වේදනාවක් තියෙනවා. හැබැයි ඒක අහුවෙන්නේ මොන විදිහකට. ඒක නිකන් අන්ධකාරාවිය අවිභූතා කියලා අටුවාවේ සඳහන් කරන එක අන්ධකාරය වගේ කියලා ප්‍රකාශ තත්ත්වයට එන්නේ නැහැ. ප්‍රකාශ වෙන්නේ සැප සහ දුක. ඒ දෙකෙන් අපි සංසාර පුරාවට සැප හොයාගෙන ගිය ගමන නිසා අපි මේ දෙකෙන් කවදාකවත් සමබර දර්ශනයක් අපිට තිබුණා අපි හැමදාම සැප තමයි එන්නේ. නමුත් අවසාන වෙලේ මොකෙන්ද දුකේ. ඒ නිසා අපි හැමදම පරාදයි. එනිසා සර්වඥන්සේ මේ පාර හොයාගත්තේ කොහොමද? මේ සැපසිරීම නම් වූ අපේ තියෙන මේ ධම්ම ගති අතහැරලා සැප දුක අදුක්කම සුඛ කියන මේ තුනක් තියෙනවා. සැප හොයන තාක්කල් ලැබෙන්නේ දුක. සැප දුක දෙකේ පටලෙන තාක්කල් අදුක්කම සුඛේ පේන්නේ නැහැ. ඒ නිසා නිවන් දෙත නැහැ. නිවන් මාර්ගය නැහැ. නිසා සැපට ආස කරන්නත් එපා දුකට වෛර කරන්නත් එපා ඒ දෙක සැප දුක වශයෙන් තේරුම් ගන්න මැද බලනකොට අදුක්කම සුඛපේ. මේ තුනට අමතරව සරුවචනාංශිකේ දේශනා සමහරලාට සෝමනස්ස වේදනා, දෝමනස්ස වේදනා කියලා චෛතසික දෙකකුත් හඳුන්වලා දෙනවා. සැපට කියනවා සෝමනස්ස වේදනා කියලා. කියන්නේ හිතට වැටෙන එක. දුකට කියනවා දෝමනස්ස වේදනා කියලා. එතකොට සැප, දුක, දුක, සෝමනස්ස, දෝමනස්ස, අදුක්කම සුඛ කියලා පහක් වෙනවා. සරුවචනාංශේ වැඩ ඉන්න කාලේ සංඝයා තුන් කොටසක් කොටස් තුනට ඇහිලා වාද කරගෙන තියෙනවා වේදනාව තියෙන්නේ සැප දුක විතරයි කියලා එක කොටසක් කියනවා. ඒක තව කොටසක් කියනවා උඹලා මේ සරුවත්තරනාංශ ගෝලේ වුණාට බණ අහන්නේ නැහැ. බණ අහනවනම් කොහොමද කියන්නේ සැප දුක අදුක්කම කියලා තුනක් තියෙනවා කියලා ඒගොල්ලෝ කිව්වහම ඔන්න දෙගොල්ලෝ ගහගන්නවා. ඒක තව ගොල්ලක් කියනවා ඔය එක්කෙනෙක්වත් හරියට බණ අහලා නැහැ. සරුවත්තරනාංශ වේදනා පස් ආකාරයට සඳහන් කරලා තියෙනවා. සෝමනස වේදනා, දෝමනස වේදනා, සැප දුක සහ අදුක්කම සුඛය. ඒකට ඒගොල්ලෝ අර තුන් දෙනා දෙකොල්ලත් එකම ගහගෙන බේරන්න බැරි තත්වයකට ගිහිලා තමයි සරුවඥාන්සේ පාර්ලී වනයේට ගියේ මේක බේරන්න බැරි. ඉතින් ඒක නිසා අපි තේරුම් ගන්න ඕනේ මේ තුනම වළංගු ප්‍රපක්ෂ. තුනම වළංගු දේශන. නමුත් අපි අර දැනුම් මට්ටම අඩු වෙනකොට අපි පටු කළු සුදු ભેද වලට යන්න හදන නමුත් මේකේ ගාක් තියෙනවා කළු සුදු අතරමැද අලු පාට ග්‍රේ ඒරියායි. ඒක තේරුම් ගැනීම තමයි භාවනාදී සිද්ධ වෙන්නේ. ඉතින් එතකොට පේනවා අපිට කුංචි කායික වේදනාවක් හෝ සුඛයක් ආපුවාම ඒක දිගේ ගොඩාක් අපි මේ ආත්ම සංඥාවේ මේ සුඛ සංඥා සුභ සංඥාවේ උතුමාකාර විදිහට සැලසුම් කරනවා. කුංචි වේදනාවක් අවශ්‍ය කරන්නේ නැත්නම් සැපක් හෝ දුකක්. ඒ මතින් අපි සීනමෝ ඒකට සංඥා එකතු වෙච්චාම විවිධාකාර හැඟුම් පහළ. ඊට පස්සේ අර අවශ්‍ය කරන පුංචි මොහොන් ටිකක් වෙනකොට පස්සේ අර ඔක්කොම රාකලේම පැහෙන්න හදනවා වගේ ඇතුළත පුදුමාකාර විදිහේ පැසීමක් ඇති. අපි හිතනවා ඒක අපේ යුතුයකමක් කියලා. මේ පැහෙන්න දෙන එක ඒක තමයි අපේ අපේ රුචිය, අපේ මන, අපේ අපේ අදහස්, මති, දෘෂ්ටි මේ පැහිල්ල තමයි තියෙන්නේ. නමුත් අර කායानुපස්සනා කියන අර ගොරෝසු කොටස අයින් කරලා හිත හොඳට නැත්නම් රූප ධර්මයන්ගෙන් වෙන හොල්මන් නැතර කරුවට පස්සේ හොඳට මේ පුංචි දෙයක් අහපුවාම මේක විවිධාකාරයෙන් ආලවට්ටම් දාලා හැඩ ගන්නලා මේ ජවනිකා සකස් වෙන හැටි නැත්නම් වේදිකාවේ පිටිපස්ස එක එක නළු නිළිය සකස් කරන හැටි හොඳට පේන්න පටන් ගන්නවා. ඒ පේන්න පටන් අරගන්න වෙලාවේදී මේ චිත්ත ධර්මයන්ගේ නැත්නම් චිත්ත සංස්කාරයන්ගේ පළවෙනි දර්ශනය චිත්ත සංඛාර පරිසංවේදී අසසි සාමීති සික්කති කියන විදිහට චිත්ත සංස්කාරයන්ගේ මේ දර්ශනය දැක්කට පස්සේ සෑහෙන සාධාරණ සැකයක් පහළ වෙනවා මම ඉන්නේ හීනෙකද ඇත්තද මොකද ඒ තරම්ම මතුවෙන මතුවෙන හැම සංඥාවක් මතින් තරංග ගන්න පටන් ගන්නවා මතුවෙන මතුවෙන හැම සංඥාවක් තුළින් හැඟුම් පහළ වෙන්න පටන් ගන්නවා ආවේග පහළ වෙන්න පටන් ගන්නවා. මොකද ඊටාම පුංචි දෙයකින් අර විශාල නිකන් කට කතාවක තමයි මේකේ පෙන්වන්න තියෙන හොඳම නිදර්ශනය කවුරු හරි කවුරු හරි කෙනෙක් ගැන නිකන් ආවට ගියාට කට වචන දෙකට හැදෙන වචනයක් කියන. ඒකෝට අහන කෙනා ඒ ප්‍රකාශ කරපු එකනාගේ මිත්‍රයෙක් නම් මුගක් දාර මිත්‍රයෙක් නම් නෙවෙයි තරහකාරයෙක් නම් එයාට ඒක ඇහෙන්නේ බොහෝම රසමසුලක් වෙයි. හොඳයි හොඳයි අහවලාගේ අහවල් වැටුනම මෙයා මාර්ගයෙන් දැනගත්තයි. ඒ මනුස්සයාට ඒක කාටද කියනකම් ඇඟට නිකන් උනවා. ඉතින් ගිහලා අහවලාට කියනවා දන්නේ මම මේක කියන්න ආවන්නේ මේ ආපු නිසා කියන්නේ මහවලයි කිව්වේ ඒ මනුස්සයා කිව්වේ තමයි මම හිතලා නෙවෙයි ඔයාට මෙතනේ බලන්න අපි හිතපු විදිහ හරිනේ. අසවලා මෙහෙමලුනේ නෑ මම දන්නේ කිනේ ඒක ගිනි ගන්නවා ඊට පස්සේ ගිනිකන්දවා. ඒ මනුස්සයාට ඒක ලැබුණාට පස්සේ තව කෙනෙකුට කියන කන්නේ යන්නේ. මුක්ටි වලක් හොදන්නවත් හදිසි. ඒක කාටද කියන්නේ? ඒක කියන්න කවුරු හරි කිට්ටුවට එන්න ඕනේ නෑ. පාර හදාගෙන යන්න. ඒ කෙනෙක් මොන මාතෘකාවට ආවත් අපි ලස්සනට පාර කපාන ගිහිල්ලා අනේ මටත් මෙන්න මේවා කියන්න ඕනලා තියෙනවා කියලා කොහොම හරි අර තමන්ට කියා ගන්න ඕන අර සරබුබුලක් අමේ ඇවිල්ලා පුපුරු ගහන්නේ උපුරලා යන්න අනිත් වගේ ඇතුලෙන් එනවා ඊට පස්සේ ඒකේ මනුස්සයර කියනකොට කවදාකවත් ඇහිච්ච ටික නෙවෙයි කියන්නේ අනිවාර්යෙම ලෝභ නැතුව අතින් දාලා කියන්නේ ඒ විදියට මට්ටම් දෙක තුන ගියාට පස්සේ ඒ ඇහෙන වචනේ අර මුලින්ම සඳහන් වෙච්ච බුද්ධකට අහුණා නම් ඒවසගේ සම්පූර්ණ චරිත ගහනක් වෙලා තියෙන බව එමන්ස සාධාරණව හිතන. මොකද මේ තරම් මේක හැඩ බැඳිල්ලක් සිද්ධ වෙනවා. එහෙම නැත්නම් ඇත්තටම කතා කරන්න ඕන කමක් නැහැ. මේ කතාවේදී අපි කරන්නේම අතිශෝක්තිය. මොහොත් අපි දන්නේ නැහැ අතිශෝක්තිය බොරුවගේ මල්ලිබා. අපි බොරු කියන්න නම් අකමැති. බොරුවට බොහෝම බයයි. නමුත් බොරුවගේ මල්ලි දේවල් අතිශෝක්ති කරන එක ඒක කිසිසේත් අපරාධයක් නෙවෙයි සාහිත්‍ය තරකෘත්‍යයක්. ඒක සායක මේ අලංකාර සාහිත්‍ය. මෙන්න මේ සෙල්ලම අපි හිතනත් බාහිරේ තියෙන කියලා. කිසිසේත්ම බාහිරේ නෑ. බාහිරේ සිද්ධ වෙන්නේ මේකේ ප්‍රක්ෂේපණයක් පමණයි. ඇතුළතයි මේක සිද්ධ වෙන්නේ. මේ පුංචි සංඥාවක් සහ වේදනාවක් කියන දෙක ආවට පස්සේ අපි ඉන්නේ සාමාන්‍ය කායනුපස්සන වශයෙන් සංසිඳිලා නෙවෙයිනේ. ඒක නෙවෙයි නිසින්ින්ද ඇඟ ඇතුලේ පැහැෙන. පැහිල පැහිල පැහිල අන්තිම ආවේගයක් විදියට අන්තිම මොකක් හරි හැඟීමක් විදියට එනකොට අපිට එන්නේ නිකන් දෙයියු දුන්නා කොහොමද මේක පටන් ගත්තේ කොහොමද මේක වැවිලා ගියේ කවුද මේකට පෝෂණය කිව්වේ කියලා අපිට මොනවක්වත් දන්නේ පාර කර හැංගීම තමයි උඩට එන්නේ. ඒකට අපි අර කැකිලි රජුගේ තීන්දුව තමයි. ආසන්නයේ ඉන්න කෙනෙකුට හේතු කරලා අවලා තමයි මේක ඇති කිව්වේ කියලා හේතු කරනවා. නමුත් මේ කායानुපස්සනාවෙන් සංසිඳ විලා ප්‍රීති සුඛ කියන මේ මූලික ආනිසංස ධර්ම ගෙවාගෙන ඒකෙන් උදම්ම උදම්මනක් නැතුව මුදුවට සංසිඳුණාට පස්සේ මෙන්න මේ චිත්ත සංස්කාර වැඩ කරන හැටි. වෙන තවත් මේකේ ගැඹුරක් තියෙනවා. සර්වඥයන් සඳහන් කරනවා මේ චිත්ත සංස්කාරය මේ වගේ විශාල අතිශෝක්තියට ලක් වුණාට කිසිම දෙයක් අහේතුකව පහළ වෙන්නේ නැහැ. පුංචි හේතුවක් තියෙනවා. මොකද අන්තිමට බලනකොට මේ පුංචි හේතුව 100ට එකක් තරම්වත් වටින්නේ නැහැ. අතිශෝක්තිය ටික අතින්දාප ටික 99%ක්මයි. නමුත් හොඳට පහුරු කාලා පහුරු කාලා බැලුවොත් හේතුවක් තියෙනවා. නමුත් මේ හේතුව මෙච්චර දඟලන දෙයක්. මෙච්චර අටකින් තියන දෙයක්. මෙච්චර යුද්ධ කරන දෙයක්. මෙච්චර ඉසాత බැනගෙන අඬන දෙයක් නෙවෙයි. මෙන්න මේ පුංචි දේ සංස්කරණය කරලා සකස් කරලා හරියට වෙළඳ භාණ්ඩයක් සාප්පුවේ අටුවරට යනකොට අපි ඒක ලස්සනට පැකට් කරලා ලේබල් කරලා ඒ හඩෝකේ සික්කන අසුරට දෙන්න වගේ මේ සෑම කුංචි වේදනාවක්ම කුංචි සංඥාවක්ම අන්තිමට මේ වගේ මනුස්සයාගේ ජීවිතය වෙනස් කරන සුළු මහා ලොකු දෙයක් වඩපත් වෙන හැටි පිටිබඳව දකින්නකොට ඇතුලේ යන්ත්‍රාගාරය හරියට වැඩ කර කර තියෙන ජෙනරේටර් එක ඒක පිට හල් එක ගලවුවට පස්සේ ඇතුලේ දැටි රෝග කරගෙන හැටි කෑම් වැඩ කරන හැටි අනම්මන දිහා බලනකොට මේදුමක් වගේ පේනවා කවදාකවත් ඒක ඒ වැඩ කරද්දි හිතන්න බෑ මේ වීල් එකක් වැඩ කරනවද කෑම් එකක් වැඩ කරනවද පිස්ටන් එකක් වැඩ කරනවද මොකක්වත් බෑ ඒ තරම් වේගකින් මේක දුවන. දුවන්නේ නේ දෙන්නේ එක වගේ. රාගචරිතය ඉන්න වෙලාවක බලනකොට හැමදේම මොනව දැක්නොත් ඒක රාගයට තමයි පැහැෙන්නේ. ද්වේෂ චරිතයට මොනව වැටුණත් ද්වේෂයට පැහැෙන්නේ. මෝහ චරිතයට මොන කුණ වැටුණත් මෝහයට තමයි පැහැෙන්නේ. මෙන්න මේ විදිහට එක එක එකම අමුද්‍රව්‍ය වලින් විවිධාකාර නිෂ්පාදනය කරන හැටි බලනකොට එහෙම මිච්ඡර වේගක යන දෙයක් අපි කෙසේනම් පාලනයක් නැතු ක්‍රමද මේ පිළිබඳව අපි පරිචයක් ලබා ගනින්ද මේක ඇත්තටම අපිට අදාළ නෑ වගේ තමයි තේරෙන්නේ. ඒ තරම්ම මේ චිත්ත ධර්මයන්ගේ වැඩපිළිවෙල සම්පූර්ණ Java කැවිච්ච සම්පූර්ණ අධීක්ෂණයට යටත් වෙච්ච වැඩ පිළිවෙලක් පේන්න පටන් ගන්නවා. මේ වැඩ පිළිවෙල පේනකොට තමයි විශාල වශයෙන් මේ දුර්වල මානසික තත්ත්ව තියෙන අයට අධික මානසික රෝග ඇති වෙන්න පටන් ගන්නවා. මේ දේ බලලා මේ දේ භාවනාවක් වශයෙන් නැත්තම් හිත සකස් කිරීමක් වශයෙන් බුද්ධාජිතුමන්ගේ උපදේශ පන්තියක් වශයෙන් පිළිගන්න සෑහෙන පෞෂත්වයක් අවශ්‍යයි. සෑහෙන පාරමිතා ශක්තියක් අවශ්‍යයි. සෑහෙන කැපකිරීමක් අවශ්‍යයි. සෑහෙන වීරත්වයක් අවශ්‍යයි. ඒ නිසා මෙතන දැකීම පවා ඒ සීලයේ අතින් පිරිහිච්ච එහෙම නැත්නම් මානසික භයානක තත්ත්ව තියෙන නැත්නම් දරන්නේ. ඒ නිසා දරුවචන්සේ සඳහන් කරන මේ ධර්මය පඤ්ඤාවත් අසයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස. ඉන්ද්‍ර ප්‍රඥාවකදී තමයි තමයි හැදෙන්න ඕනේ මිනිස්යාට නම් කවදාකවත් අම්මා අප්පා දැකපු නැති කාලෙ විදියට මේ වැඩේ පටන් ගන්න තැන පේන්න පටන් ගන්නවා. යන්ත්‍රාගාරේ පේන්න පටන් ගන්නවා. ත්‍රි පිටිපස්සේ පේන්න පටන් ගන්නවා. මේ වැඩ කරන්නේ ප්‍රධාන වශයෙන්ම මේ වේදනා සහ සංඥා කියන චෛතසික දෙක තමයි ඕනම දෙයක් ඕනම දෙයක් වඩපත් කරන්නේ. ඒ නිසා මේ වේදයට වේදනාවට බුද්ධ ජනන්සේ පහළ වෙන්නේ ඉස්සලා දැනුම කියලා කිව්වේ වේදයට තමයි. ප්‍රතිවේද කරනවායි කියලා කියන්නේ ධර්ම ලබනවා කියන. ඒ නිසා මේ වේදනාව සැප දුක අදුක්කම සුඛ කියන මේ තුන පිළිබඳව අනුංගයේ දෙයක් වාගේ. නැත්තම් ඒක විශේෂ ශාස්ත්‍රයක් වශයෙන් මම මාගේ හැඟීමෙන් තොරව පරීක්ෂා කරන්නට තිබිය යුතු ගුණ ටික තමයි යෝගාවචරය කියලා කියන්නේ. මේක මගේ කරගන්න, මේකට පිළියම් කරන්න, මේකෙන් කිපෙන්න මේකට කඩාපැන ඉඳ තමයි අපි සංසාරේ පුරාවට කරලා තියෙන්නේ. සංසාර පුරාවට කිරුවේ වේදනාවක් ආපු ගමන් ඒ වේදනාව මගේ ඒක ඇති කිරුවේ අසවලා මට මේකයි වුනේ කියලා ඒක මම මාගේ කියාගන්නවා. නමුත් ඊට පස්සේ මේ චිත්ත සංඛාර පරිසංවේදී අසසි සාමීති චික්ක චික්ක කියන තැන චිත්ත සංස්කාරයන් මේ හිතක අඩියෙම හිතක නැතුවම බැරි. හිත තියෙනවා නම් අනිත් දේවල් තිබුණත් නැතුණත් යන්න බලන නමුත් මේ වේදනා සංඥා දෙක නැතුව නම් කරන්න බෑ. ඒක තමයි හිතේ අනන්‍යතාවය. අත්‍යන්ත ලක්ෂණ. අන්නේ අත්‍යන්ත ලක්ෂණ දෙක කොච්චරක් වැඩ කරනවද කියන එක අපි ඉස්සල්ලාම දකින්නේ අර ඉන්දිය හා සම්බන්ධ නැත්නම් රූප ධර්ම හා සම්බන්ධ එහෙම නැත්නම් සම්මත ලෝකය හා සම්බන්ධ සියල්ල සංසිඳුවට පස්සේ. එනිසා ඒකත් මාතු සකස් කිරීමක්. සූදානම් වීම. ඊට පස්සේ අපි ගිහිල්ලා අතාරින්නේ සම්පූර්ණ හීන ලෝකයකට සම්පූර්ණ මනෝ ලෝකයකට. ඒකට තමයි ධම්මපදයේ පළවෙනි ගාථාව ගැලපෙන්නේ. මනෝපුබ්බං කරාදම්මා මනෝසෙට්ටා මනෝමියා මනසාචේ පසන්නේන භාසචීවා කරෝති වා. තතෝනං සුඛමං වේති ඡායාවං පාය. මනස පූර්වංගමයි මේ සියලු ධර්මයන්. මනෝපුබ්බං. මනස ශ්‍රේෂ්ඨ කරගෙන තියෙන්නේ. අපි හිතන්නේ මේ පේන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන රූප ධර්ම තමයි අපි නටවන්නේ කියලා. අපි හම්බ කරන්න ඕනේ මේ දේ තමයි සැපපේස කියලා. නමුත් ඒක ඔක්කොම සම්නික්‍රම පිටින් ආපු සායමක් විතරයි අපිට පුළුවන්කමක් තියෙනවා ආගමික ධර්මික ජීවිතයක් තුළින් ඒ කොටස ෆ්‍රීස් කරන්න. ඒ කොටස සංසිඳවන්න. ඒ කොටස තැම්පත් කරනවා. තැම්පත් කරවපු ගමන් ඔන්න පේන්න පටන් ගන්නවා ඇතුලේ චිත්ත සංස්කාර වැඩ කරන්නේ. මේකට මූණ දෙනවයි කියන එක ශ්‍රේෂ්ඨ වැඩක්. මූණ දීලා කවම කවදාකවත් කිසිම කෙනෙක් පළවෙනි වතාවේ හරි උත්තරේ හොයාගත්තේ නැහැ. හැම වෙලාවෙම අපි කරන්නේ මේ වේදනාව මම මාගේ කියලා ගන්නවා. මේ සංඥා වලට නංගන් දෙන්න හදනවා. උපන්න සාහිතික ලියනවා. මේ වැඩේ නිසා අපි පුදුමාකාර මානසික ආතතියකින් ඉතාමත්ම අමාරු කෙනෙකුට ඔත්තු ගන්නලා පෙන්නඳ මේ වේදනා මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙකුට අවශ්‍ය නම් මේ යාන්ත්‍රණය දැක්කට පස්සේ මොකද්ද මේ වේදනා සංඥා දෙක හොල්මන් කරන දැක්කට පස්සේ මේ වාගේ සංසිධීමක් අවශ්‍ය කරන්ද සංසිධීමක් කොහොම කරන්ද සංසිධීමකට යන්න ඒ පුද්ගලයාට මන්තරයක් යන්ත්‍රයක් වගේ නිතරම කියන්න වෙනවා මේක අනිවාර්යයෙන්ම අස්පනා පිට විඳින වේදනාවක් තමයි වින්දනයක් තමයි නමුත් මේ වින්දනේ මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මේ වින්දනයක් එනකොටම අනිවාර්යයෙන්ම ඒක හඳුනා ගැනීමක් සිදු වෙනවා යම් වේදේති තන් සංජාන ඒක යන්ත්‍රයේ හැටි ඒන සංඥාව මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ අපි අයිතිවාසිකම් සඳහා සටන් කරනවායි කියලා කියන්නේ මේක මම මේක මගේ මේක මගේ ආත්මය කියලා කියන්න ගත්ත විශාල හීනයක් ප්‍රයෝග. ඒ නිසා සර්වඥන් වහන්සේ මුළු ත්‍රිපිටකේ පුරා සියල්ල දේශනා කරාට කිසිම දවසක අයිතිවාසිකම් සඳහා සටන් කිරීම කියන වචනේත් යොදලා නැහැ. එහෙමද? නිගියක්වත් දීලා. ඒ නිසා දේශපාලන ගන්න බෑ බුද්ධා. මොනම තාලෙන්වත් ගන්න. ගන්න අපි සංඥාව මම කියලා සංඥාව මගේ කියලා ගන්නවා සංඥාව මගේ ආත්මය කියලා ගන්නවා. ඒකේ අනිත් පැත්ත මෙතන සිද්ධ වෙන්නේ හැඟුම. සංඥාව මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියනකොට ඒ යෝගාවසයට අනිකුල බණිනවා කැක්කමක් නැති කෙනෙක්, පපුවක් නැති කෙනෙක්, අනුකම්පාවක් නැති කෙනෙක්, හැඟීමක් නැති කෙනෙක්, සමාජ ධර්ම දන්නේ නැති කෙනෙක්, ගුණ දහම් පද යහපත් නැති කෙනෙක්, වේලිච්ච පපුවක්, කුරුවල් වෙච්ච දෙයක් හිතේ බලන්න. ඒක නම් ඇත්තටම අනුකම්පා කරන්න. ලෝකයා මේකට බයි. නමුත් තමන්ම තමන්ටත් ඒක කියා ගන්න වෙලාවක්. මම මේ යන ගමනෙන් එන්නේ එන්නේ කුටි වෙනවා. මම මේ යන ගමනෙන් එන්නේ එන්නේ එන්නේ අයින්ගේ අනිකට රුස්සන් නැතනකට යනවා නේද? සමහරු ඒක බාහිරට ගන්න. බාහිරට දාපු ගමන් කියනවා මම දැන් භාවනා කරන්න පටන් ගත්තා. හරියට මාර බලවේගයකට වෙනදා නැති වරදට දුක් වෙන්න පටන් ගන්න කියලා මේ සංඥාවටම තමයි අපි මේ ආලවට්ටම් දාලා මේ පැත්ත මේ පැත්තෙන් පරදු කර කර ඉන්නේ. එනිසා මේකයි මම කිව්වේ හොඳට සීලක පිළිපදලා හොඳ මානසික සෞඛ්‍යයක් ඇතිව බුද්ධ ආදී උතුමන් වහන්සේලා ඉස්සරහින් තියාගෙන හොඳ කල්යාණ මිත්‍ර සුකුත් ඇතුව ධර්ම ඥානිකුත් ඇතුව ඒ කියන්නේ හොඳට සන්නාසන්නද්දව මේකට ගියත් සටන් බිමේදී මරණය ඉතිසිත වෙන්න ඉතිතියි ඒක කවුරක්වත් නෑ සහතික වෙන්නේ. නමුත් ඒ සටන් බිමේ මරණේ සැපයි. මොකද ඒ පාරේ තමයි ආර්යයන් වහන්සේලා ගමන් කරලා තියෙන්නේ. අපි ඒ සටන් බිමෙන් පිටිපසට ඇවිල්ලා දණින් වැටලා ජීවත් වෙනවට වැඩිය සටන් බිමේ ඍජුව ඉඳගෙන මරනවා සැපයි. ඒ නිසා එවැනි සටන් බිමේ මරණයට කියනවා යෝගී කියලා. ආපහු වෙලා කාමයට දන ගහගෙන ජීවත් වෙන ගැතිය කියනවා භෝගී කියලා. නිසා යෝගී ජීවිතයයි භෝගී ජීවිතය අතර ඉන්න මිනිස්යාට තියෙන පිස්සුව විතර ඒ වෙහස විතර දෙයක් මුළු ලෝකෙම ඒ පැත්ත මේ පැත්ත දාගෙන මේ විඳින විඳවිල්ල බලනකොට ලෝක දෙකක්ම දෙහිර වෙලා අනුකම්පා කරන්න විතරයි තියෙන්නේ නමුත් අපේ අවාසනාව කියලා කියන්නේ අපිට මේ දෙක ඇසුරු කරන්නේ නැතුව ජීවත් වෙන්න බැරි තැනකට අපිට වරක යෝගී වෙන්න වෙනවා වරක භෝගී වෙන්න වෙනවා යෝගී හිත භෝගී හිතට දෝෂාරෝපණය කරනවා භෝගී හිත යෝගී හිතට දෝෂාරෝපණය කරනකොට බාහිර තියෙන සෑම යුද්ධයකම මුල උතනයි කියන්නේ ඒ සාර පෙරදෙනිය ඒ උගන්න මහාචාර්යතුමා අභ්‍යාස කරන මහත්ය කියලා තියෙනවා හිත හැම වෙලාවෙම තර්කයට බරයි හෘදේ වස්තු හැම වෙලාවෙම හැඟුමට බරයි මේ දෙක අතර තියෙන සටන තමයි මුළු ලෝකෙම එළියේ යුද්ධ වශයෙන් පෙනී හිටියේ. උප්පන ගති වශයෙන් පෙනී හිටියේ. ආරවුල් වශයෙන් පෙනී හිටින්නේ අපි ඒවට අසවල් යුද්ධය, අසවල් ගෙනා යුද්ධය, අසවල් පටන් ගත්ත අසවල් ජාතිය, අසවල් රටවල් කියලා කිව්වට හැම කෙනෙක්ගේම හිතත් අතර හිතත් හෘදේ වස්තුවත් අතර මේ සටන වෙන විදියකට කියයි හැම මිනිස්සෙක් තුළම යෝගී යෝගාවචරයක් සහ භෝගී කෙනෙක් ජීවත් අපි හිතන්නේ මේ බුද්ධ ආගමේ ඉඳගෙන මේ විපස්සනා කරන කෙනා තුළ විතරයි යෝගී ජීවත් වෙන්නේ භෝගීමයි ඉන්නේ කියලා. හැම කෙනෙකුටම පුළුවන් බව බුදුහාමුදුරු දන්න නිසා උන්වහන්සේගේ ධර්මයේ තේරීමක් පිටුමකට හැම කෙනාටම දුන්නා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ කොච්චරක් යෝගීද කොච්චරක් භෝගීද කියන අනුපාතය. යෝගීකම අඩු වෙලා භෝගීකම වැඩි වෙලා තියෙද්දී යෝගාවචරකම හරියම අමාරුයි. සැඩ පහරකට මුණ දීලා ඉන්නවා. ඇහැ මේ ඔක්කොම වේදනා සංඥා ගැන බල බල ඉඳදී රූප බලන්න ආසාව. හරියට මේ හීනක් බල බල ඉඳදී නැගිට්ටවා. කන එහෙන් ඉල්ලා හිටිය. මොකද මට දැන් මෙච්චර කාල සංසාරේම ශබ්ද දුන්න දැන් ශබ්ද නැහැ. මට මේ ආයතනේ වහන්නත් බෑ. මම මොනවද කරන්නේ? ඉතින් ඒ ආයතනකට ශබ්ද නිපදව. දුන්න නැත්තම් නිපදව. නාසය, දිව, කය, මන සෑම දෙයක්ම මේ එකලසේ ගමන් කරද්දී බරු වෙල්ලනවා. හැම පැත්තෙම ඇවිල්ලා ඒ ඒ කයාගේ අයිතිවාසිකම් සඳහා සටන් කරනවා. අපිට ඒක වෙන්නේ මාර බලවේගයක්. මේ අල්ලපු ගෙදර මං සාහිය රේඩියෝ එක දැම්මා. එහෙම නැත්නම් කෝච්චයක් හයියෙන් ගියා. කවුරු හරි කැස්සා. මොනවා හරි කියලා අපි අර ඇතුළේ වෙන සංඥා බාහිරයට දාන්න බලන එක තමයි අපි කරන්නේ. ඒක දිහා බලනකොට අපි කුදුම විදිහට මේ අපිව මම ආරක්ෂා කරලා මේකට හේතු බාහිර හොයන්න හදන තාක්කල් ධිකතෝම අසහනයි ධිකතෝම වැරදි අර්ථකථන ධිකතෝම එක දිගට පවතින තකතිරුකමක් මෝඩකමක් පවතී. මේ සංඥා වේදනා දෙක හොඳට දැකලා මේකට හොඳම එකම දෙය කරන්න තියෙන්නේ මේ සංඥා වේදනා දෙක සංසිඳ වීමට නම් මේ සංඥා වේදනා දෙක දිහා බලාගෙන මම මේක මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි මම නෙවෙයි මේ තමයි නේසෝ හමස්මි නමේසෝ අත්ත මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය නෙවෙයි කියන පුරුදු කිරීම තමයි අපිට කරන්න පුළුවන් එනේ ඒකට කරන්න වෙන්නේ මේ වේතනාවෙන් අරතරයක් ගන්න වෙනවා වේදනාවත් එක්ක හඳුනා ගන්න යනවා නෙවෙයි වේදනාවෙන් යම් කිසි ප්‍රමාණයක දුරස් වීමක් අවශ්‍යයි. තමන්ගෙම ඇගීම වුණාට තමන්ගෙම සංඥා වුණාට උන්ජි දුරස්ත භාවයක් ගන්න ඕන නම් මේකට තමයි අවසාන විශාල වශයෙන් ප්‍රේක්ෂාව කියලා කියන්නේ. මේ සතිය කරන්නේ මේ වේදනාවත් ඒ විචින හිතත් අතර පුංචි ඉඩක් කරනවා. එන්නකොටම වේදනාවට ප්‍රතික්‍රියා කරන වෙනුවට සතිය පිළිගන්නක සංඥාව නෙවෙයි රූප නෙවේ, ශබ්ද නෙවේ, ගන්ධ නෙවේ, රස නෙවේ කියන්නේ වේදනාව. ඔන්න වේදනාව ඇවිල්ලා තියෙන ඔයාගේ වැඩේම වගලා ගන්න හදනවා. කුප්පන්න හදනවා. ඒ නිසා මේ වේදනාව කියලා දරගන්න. ඊගාට සංඥාවල් එනකොට මේ වේදනාව මේ සංඥාව කියලා අනිත්‍යමයි වෙන් කර සතිය හොඳට යට මුණ දෙන්න. මුණ දෙනවත් එක්ක මේක යම් හේතුවකින් මේක මගේ වේදනාව, මගේ විඳනේ, මගේ ප්‍රතිවේදේ, මගේ දැනුම කියන පටන් අරගත්තොත් අර සේරම හොතෝද මතක දැම්මා වගේ ආය ඒ මේ හැඟීම ජාතික හැඟීම සදාචාරය මේ ආගම මට පැටිස්කයක් කොම මොන ක්‍රමයෙන් එළියට ආවද කොක්කක්ද දැනගත්ත ගමන්ම මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මය නෙවෙයි පුරුද්දට එන දෙයක් කියලා දැනගන්න පටන් ගත්තොත් අපිට දවසක දැක ගන්න පුළුවන් වෙනවා අපි මෙතෙක් කල මේ දෙක දෙකක් වශයෙන්. ඒ කියන්නේ වේදනාව පහළ වීම සහ විඳීමත් හැඟීම පහළ වීම සහ ඒ පිළිබඳ හැඟීම් පහළ කිරීමත් අතර ඉඩක් තියෙන බවක් අපි දරනවා. අරක වෙන්නකොටම මේක සිද්ධ වෙන සම්බන්ධයක් වෙන දැන් කඩ කඩ වෙන්න හදනකොට හැම වේදනාවකුත් විඳින්නත් අතර කුංචි ඉඩක් තියෙන බව සතියට අහු වෙන එන මහා ගලු කල් කල්තලාවක් තමයි ගහලා ගහලා නමුත් පැල ඉරක් ගිහිලා තියෙන බව තියෙනවා. මේන්න මේක දැනගත්ත දවසේ තමයි අපිට පුළුවන් වෙන්නේ මෙච්චර අවුල් කරන මෙච්චර කුප්පන මෙච්චර අපි දවන තවන පෙළන මේ වේදනා සංඥා දෙක එහෙමම සංසිඳෙන්න ගන්නවා. ඒකට මොන විදියෙන් දැවෙන තැවෙන තත්වයකට ආවත් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය නෙවෙයි කියලා සංසිඳීමට ආපු දවසේ තේරෙනවා මොනම භාෂා විශේෂකවත් ශිල්පයකවත් මේ හික්වීම නැහැ. ඒ විතරක් නෙවෙයි මේ ලැබෙන හික්මීම කවවම මොන්නම තාලකින් තමන්ගේ ප්‍රියවන්තයාට ආදරවන්තයාට දරුවර දෙන්න. හැබැයි දෙනව නම් දෙන්න තියෙන උතුම්ම දේත් මේක තමයි. ඒක දෙන්නේ නැතුව මේ අනිත් මොන දේ දීමුණත් කරන්නේ මොන මොකයක්. මොකද යැත්තෝ ඉන්සන්ඩ් බලයි. ඉතින් අපි හිතනවා ලොකුම කැක්කම තමයි දරුවන්ට මේ කාම සම්පatti රූප ශබ්ද ගන්ධ රස දෙන්න ඕනේ. ලොකුම හැඟීම කියලා. උන් සිද්ධ වෙන්නේ මොකන්ද? සම්පූර්ණයෙන්ම බාහිර ආවර්ති වීම සඳහා ඒ අත්‍යන්ත උඩගිඩි බැඳීම තමයි කියන්නේ. පයින් ලොන්ටි ඉන්නම් බැඳීම තමයි කියන්නේ. නමුත් මොන ක්‍රමයකද මොන ආකාරයකද අපි මේ යම් ආකාරයකින් ලැබෙනවා නම් මේ දැනුම ඊගාව પરම්පරාවට දෙවෙනි කෙනාට දෙන්නේ ඒක සම්පූර්ණම අහඹයක්. පුළුවන්කමක් තිබුණා. යම් ආකාරයක ඍජු රල් රීකේ ක්‍රමයකට අනිවාර්යයෙන්ම ਸਰවඥන්සේ රාහුල් කුමාරයාට දෙනවනේ. අත්වරුද්දේ කිරි කටේ කිසුන් දෙයන් ඉස්සලා පන්සලට යනවා කියලා පැවිදි කෙනෙක්. අවුරුදු 15ක් භාවනා කරන්න දීතු වුණා රාහුල් කුමාරට. උදෙත් කියලා සර්වඥාන්සේ බණ කියනවා. හැන්දෑවෙත් ගිහිල්ලා බණ කියනවා. විස්තර සහිතව කියලා දුන්නට තමන්ගේ භාවනාව අවුරුදු 15ක් කරලා 21 වෙනකම් රාහුල් කුමාරට නිවන් දකින්න කල් යම් ක්‍රමයකට සරුවචනාංශයේ ආශිර්වාද කරලා කරන්න පුළුවන් නම් එහෙම නැත්නම් ගුලියක් අඹරලා දීලා ඉන්ජෙක්ෂන් එකක් කරලා දීලා ඔපරේෂන් එකක් කරලා දීලා කරන්න පුළුවන් නම් කරන්න. මුදු කුච්චිරු කාලයක් ඒකට පාරමිතා පුරාණ ආවේ මේ මම බුදු කෙනෙකුට පුතෙක් වෙන්නම් කියලා. බෑ. ඒ තරම්ම බුදුම නයිසાર્ගික ගතියක් තියෙනවා මේ සංඥා සහ වේදනා දෙක හඳුනා ගැනීම. අපේ ජීවිතයේ අඩියට මත දාලා නැත්නම් යන්ත්‍රේ ඇතුළට මත දාලා මුල්ලක ඉඳලා ඇඩ්ජස්ට් කරගෙන ඉන්නා වගේ කිරිලක් මෙතන මට හිතන්න අමාරුයි වෙන කිසිම ආගමක වෙන කිසිම ධර්මයක වෙන මේ තරම් ගැඹුරට මේ වේදනා සංඥා තම තමන්ගේ ජීවිතේ බලපාන්නේ හැම වෙලාවෙම සම්පූර්ණ මේ චිත්තක්ෂණයම කිසිසේත්ම අතීතේ බලපෑමක් නැහැ අනාගතේ බලපෑමක් කිසිසේත්ම මේ හැමෙන් එහාට ඉන්න කෙනෙකුට මට කරන්න දෙයක් නෑ මට හැමෙන් එහා ඉන්න කෙනෙකුට කරන්න දෙයක් මේ චිත්තක්ෂණය කරනවා මිස මෙතන කරනවා මිස මම මේ කරනවා මිස ඉන් එහාට කඳුලක් එහාට ගියකම බලන්න ඕදලා කොට ගන්න බැරි අගාධයක වැටෙනවා යම් තැනක මම දැන් මෙතන නම් එතන අඩු ගානේ ප්‍රභවයේදී කිරිමේ හැකියාව තියෙනවා අපි හිතනවා නම් හෙට කරන්නේ මේ භාවනා මධ්‍යස්ථාන හරින වෙන තැනකට ගිහිල්ලා කරන්නේ එහෙනම් කවුරු හරි කරපිනා ණයට ගන්නම් කියලා ඉතින් කවදාකවත් වෙන්නේ නැහැ. මෙතෙන්දි තමයි අපි මේ ආගම සහ ධර්මයේ කියන දෙක අතර වෙනස තේරුම් අරගෙන කරනව නම් දැන් නැත්තම්. ඒ නිසා රසෙන් කියන්න තියෙනවා දැන් නෙවෙයි නම් කවද්ද යකෝ මෙතන නෙවෙයි නම් කොහෙද යකෝ තෝන වෙයි නම් කවුද යකෝ කියලා. කරනවා නම් දැන් මෙතන තෝම කරගන්න. ඉතින් මේක කරුණාවක් නැති වචනයක් වගේ පේන. අරවචන්සේ ඒකයි කියන්නේ කරනවා නම් දැන්. කතාවක්වත් අපිට කියනවා නම් ඊගා චිත්තක්ෂණ 150 ඊගා දෙවෙනි චිත්තක්ෂණ 100ක් යනනම් කියලා එහෙම චිත්තක්ෂණ අතර සම්බන්ධයක් නැහැ. මොකද අපි දන්නවා මේ වේදනාව සහ සංඥා කියලා කියන්නේ මොන තරම් ආශ්පශීලී වෙනස් වෙන සුළු චෛසික දෙකක්. ඒකේ මොහොතේම මතුවෙනවා කලියුත් එතනම කරනවා ප්‍රතිඵලත් එයි. මේක දැනගන්න තැන තමයි මේ කාලික භාවයේ ධර්මයේ වඩහ ගන්න වෙලාව. ඉතින්ට එනකන් ධර්මයේ කාලිකයි. එකින් එකට එකින් යන ධර්ම પરම්පරාවක් තියෙනවා. මේ කිරුවොත් මේක මේක මෙතෙන්දි කිව්වොත් දන්නවනම් හරි දන්නව නැත්නම් නැච්චර. මොන මොනම සම්බන්ධයක්වත් නැහැ. හරියටම කාලික බව. තේරුම් ගන්නවත් එකම භාවනාවට පෙළඹිච්ච මිනිහා නෙමෙයි පරියන්කේ. සම්පූර්ණ වෙනස් මචිමතාන්තර සහිත ඕන දෙයකට හැඩ ගැහෙන්න පුළුවන් හරියට මැටි හදන මැටි වලන් හදන කුඹලෙක් වගේ අතට අහුවෙච්ච මැටි පිටව ඕන හැඩයක් ගන්න පුළුවන් විදිහට මෙලෙක් ගතියක් අපි තුළ ඉඳලා මේක තමයි මේ බාලදක්ෂ ව්‍යාපාරික සුගත. එතකන් අපිට බෑ අපි කිහිල්ලා මේ දේ මට ඕනේ මට ඕන විදිහට කෙරෙන්න ඕනේ කියලා අපි සත්ව ආරෝපණය කරනවා. මේ වේදනා සංඥාදිකේ තියෙන මේ මායාව දැක්කට පස්සේ ඒ පුද්ගලයා සරුවචනස් කියලා තියෙන ශ්‍රද්ධාව පෙර කවදාකවත් ඇති වෙච්ච නැති වුණා. ඒ වගේම ඇති වෙන වීරිය කාගෙන්වත් ණයට ගන්න. එතකොට ඉනේ සතිය අඛණ්ඩ සතියක් වේපුල්ල සතියක්. එතකොට ඉන සමාධිය තමයි ඇත්ත වශයෙන්ම ක්ෂණික සමාධිය කියලා කියන්නේ විපස්සනා සමාධිය කියලා කියන්නේ සමථ සමාධිය මේ විචක්ෂණ බුද්ධිය. මෙන්න මේ විදිහට මතුවෙන මතුවෙන ධර්මයේ තුල මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක ආත්මෙ නෙවෙයි කියමනයි ප්‍රඥාව කියන්නේ ඊට එහා ගිය ප්‍රඥා කැටයක් ඕ සමීකරණයක් ඕ සූක්ෂමතාවයක් නැහැ. පිටකන් හිතා ඉන්නවා වෙනම ප්‍රඥාව කියලා මොකක්ද එකක් තියෙනවා. සමාධිය කියලා වෙන මොකක්ද එකක් තියෙනවා මොකක්වත් නැහැ මේ චිත්තකේන ඔක්කොම එක තියෙනවා. මේකෙන් පස්සේ විදලයා නාම ධර්ම පැත්තේ හිටපු මනුස්සයා ආරක්ෂාකාරීව සමා වෙන රූප ධර්ම වලට මනුස්සයා ආරක්ෂාකාරීව නාම ධර්ම දිහා වියාවේ. නමුත් මේ නිවන් දැකීම මේ කියන தත්ත්වය ආපහු යන්න පුළුවන්. ඒ නිසා මේ ඇති කරගත්ත ගැම්ම තුල චිත්තානුපස්සනා ධම්මානුපස්සනාවට සුදුසු කරගන්න. ඉතින් අපි අද කාලය පිළිබඳ සීමා මෙතන නිසා අපි මෙතනින් අද මේ ධර්ම දේශනා අන්ත කරනවා. ඒ ආනාපාන සති ක්‍රමයේ හැටියට ඊගාඩ දින චතුස්ත්‍යත් එක්ක අපි බලමු අනුමූල ධර්ම මට්ටමේ අපි මේ සුතමේ ඥාන tattve දිගට දික් කරගෙන හැකි තාක් දුරට භාවනා වෙදී මේ tattveට ආවට පස්සේ අපි ඒක සාක්ෂාත් කරගන්න. තම වශයෙන් අත්දැකගෙන මේ සුතමේ ඥාන චින්තාමේ භාවනාමේ වශයෙන් වඩා දියුණු කරගැනීමේ ඒ සම්පතනanse මහා ප්‍රඥාවේ මහා කර්තාවෙන් දේශනා කරන ධර්මයේ උපරිම ඵලය. අපි අපේ ජීවිතේ ලබා ගැනීමෙන් අපි ශාසනීය වශයෙන් ගන්න තියෙන උපරිම ප්‍රයෝජන අරගෙන තව වචනෙන් කියනවනම් මේක තමයි අපි සාසනය කරන්න තියෙන ලොකුම සේවය. සාසනයෙන් හොඳටම වැඩ අරගෙන සාසන කරන උපරිම වැඩ කරගෙන අපේ බරට අපේ කරට අපි මේ බාහිර දුර යුග මෙහෙවර අතනෑර කරනෑර ඉදිරි પરම්පරාවට සජීවී වීතු කරගෙන අපි සැනසීලා ධර්මයේ සත්‍ය භාවත් ඔප්පු කරගෙන සාසනික සේවාවක් කරන අපේ සේවාවක් කරගන්න ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට નિયમિત ධර්ම දේශනාව මෙතනින් නැවත කරනවා. සියලු දිනාටම සැනසීමදා වේවා. මිනිතිගල නිස්සාරණ වනයේ ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපාද ගරු උදවිදේකම ධම්මජීව ස්වාමීන් වහන්සේ